සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි යම් බුද්ධං සරණං ගච්ඡාමි යම් ධම්මං සරණං ගච්ඡාමි යම් සංඝං සරණං ගච්ඡාමි යන්ති බුද්ධං සරණං ගච්ඡාමි සතියන්ති ධම්මං සරණං ගච්ඡාමි සතියන්ති සංඝං සරණං ගච්ඡාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි දින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිත්‍යාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි ශ්‍රාමේ පඤ්චකමාදත්තානා වේරමණී ආසනං සමාදයාමි සමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රාගතන්තු දේවතා සත්තම්මං නිරාජස්ස සනන්තෝ සම්බුද්ධං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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දීඝාජාගරතෝ රක්ඛේ දීඝං සම්දංසයෝජනං දීඝෝපාදානං සංසාරෝ සද්ධම්මං අවිජානතං හේ එන්වත්නේ මේ ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ මියගේ අය වෙනුවෙන් පින්පෙත් පැමිණෙන්නට කියලා අපට දැනුම් දුන්නා. මේ ධර්ම දේශනාව සඳහා මාතෘකාවට පිටදී ධම්මපදයේ දැක්වෙන ගාථාවක්. මේ ගාථාව දේශනා කිරීමට හේතු කරුණු වලින් අපි කියන්නා. සාමාන්‍යම ධර්ම කතාවෙන් දේවල් කියන්නේ මෙතන පිළිසානුව බලනකොට අඩු වශයෙන් මේ ධර්ම කතාවක් මට සමා ගැනීම කියන අදහස දෙන්න කරගෙන ඒ ධර්ම කතාව පන්නේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ කුසල රජතුමා හිටියා. කුසල රජතුමා දවසක් ඒ වීථි සංචාරයේ ගමන් කරනකොට ලස්සන කාන්තාවක් දැක්කා. මේ පිළිබඳ සිපය පිළිබඳ සිත පහළ වුණා. ඊට පස්සෙව කුසල රජතුමා තමන්ගේ රාජපුරුෂයන් ගැව්වා මෙයා විවාහ ප්‍රදාන විවාහ දෙක දැනගෙන දැන් මේ කාන්තාව විවාහක කාන්තාව ඕම හරි මේ කාන්තාව ලබා ගන්න ඕනේ කියන අදහස කුසල රජතුමාට ඇති වුණා ඒ නිසා ඔහු කල්පනා කළා රාජ්‍ය සේවයට මොහු කැඳවලා මොහුට කරන්නට බැරි රාජකාරියක් මම පවරනවා එන්න රාජකාරිය පැවරේ නැති වරදට මොහුට මරණීය දඬුවමේ නියම කරලා මොහුගේ පාඩයම මම ලබා ගන්නවා කියන අටින් ඔහු පදමාතාවට රාජසේවය සඳහා පෙළේ. මේ දෙක කලා රාජසේවයේ යෙදී සිටියාට පසු ඔහුට නියම කළා ඉතා ඈත ඇතැම් හතරයක් වනා පමණ ඈත තියෙන ස්ථානයකින් මේ දේ අරගෙන අද සවසට අවස්වන්නට ප්‍රථමයෙන් ඔබ පැමිණෙන්න ඕන. එසේ පැමිණියේ නැත්නම් ඔබට මරණීය දඬුවම තමයි නියම වන්නේ. දැන් මේ පුද්ගලයා ඉතින් සාන්ද්‍රම ඇඟිලා වේශ වෙලා වේශ වෙලා ඈත ගමන් ගමන් ගියා පයින් යන්නට ඕන. ඉතින් සවස් වෙන්නට ඉස්සෙල්ලා එන්නටත් ඕන නමුත් කොසල් රජතුමා නියම කළා ඒ පුරපාරයන්ද දොරටුවේ ඉන්න දොරටු පාස්තියන්ද මොනම හේතුවකට අද මේ වෙලාවෙන් පස්සේ මේ දොරවල් වැටුවට පස්සේ අරින්නට එපායි. ඉතින් මේ පුද්ගලයා ඒ අවශ්‍ය දේ ගේන්නට ගියා සවස් වෙනකන් එන්නට බැහැ ගමන දීර්ඝයි. ඉතින් වේශේද වේශේලා දොරටුව දාට ආවා දොරටුව පාරේ දෙන්න දෙන්නේ මම කල්පනා කළා ඒක උදේ මගේ මරණය සිදු වෙනවා කියලා දැන් රාත්‍රියේ පුරාම උට නිින්ද යන්නේ නැහැ එම නිසා අවසාන වශයෙන් මූට කරන්නට කියන්න දෙයක් නැහැ මේ පාන්දරම බුදුරජාණන් වහන්සේ කියනවා. මේ කොසල රජතුමා රාත්‍රියේ පුරාම කල්පනා කර කර හිටියා හිට මේ පුද්ගලයාගේ මරණය සිදු වෙනවා ඊට පස්සේ ඔහුගේ භාර්යාව මම ගෙන්නනවා මේ විදිහට මේ විදිහට අපි සැප විඳිනවා කියලා ඒ ගැන කල්පනා කර කර ඔහුට රාත්‍රියේ පුරාම නිින්ද ගියේ නැහැ. ඉතින් කොසල් රජතුමා පස්යෙන් දවසේ බුදුරජාණන් වහන්සේ සමුවට ගියා. උත්තර දක්වාද වෙනවා මේ කොසල් රජතුමාට අර පුද්ගලයා පෙනෙන්නට එපා දෙදෙනාට දෙදෙනා පෙනෙන්නට එපා කියලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කළ බව. දෙදෙනාම දන්නේ දෙදෙනාම ඉන්න බව. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හමුවට ගිහිල්ලා මේ කුවක් දෙක දෙදෙනා සැර කළා. ඊට පස්සේ තමයි අපි අර කියන රසේ දාස්තාව දේශනා කළේ දීගාජා බලකෝරත්තේ දීගා සංකල්ප යෝජනම් දීගෝ බාලාන සංසාරෝ සද්දම්මං අභිජාන දීගාජා බලකෝරත්තේ පළවෙනි පදේ අදහස නිින්ද යන්නේ පුද්ගලයාට රාත්‍රිය දිගයි. නිදාගත්තු පුද්ගලයෙකුට නම් කොච්චර වෙලා නිදාගත්තත් කාලය ගියේ එක තේරෙන්නේ නිින්දෙන් අවදේ. නමුත් නිින්ද යන්නේ පුද්ගලයාට රාත්‍රිය ගෙවෙන්න බොහෝ කාලයක් යනවා වගේ තේරෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ දීඝාජාගර තෝරක්දී නිින්ද යන්නේ පුද්ගලයාට රාත්‍රිය දිගයි කියලා. දේහන සංතංශ යෝජනං දේශ වේල වෙනස් වෙලා ගමන් කරලා කරලා පීඩාවටපත් වූ කෙනාට යොදුන දිගයි කොච්චර ගියත් මේක ඉවර වෙන්නේ නැහැ තවත් යන්න තියෙනවානේ කියන අදහස ඇති වෙන්නේ යනවා යනවා නිමක් වෙන්නේ නැහැ මොකද ගමන් මේසට පත් වෙලා තියෙන නිසා ඔහුට යොදුන දිගයි ඒ වගේම සද්ධම්මං අවිජානතං බාලෝ සද්ධම්මේ නොදන්නා වූ මෝඩයාට සංසාරය දියයි. ඒකයි ඒකයි ඒ ගාථාවේ තේරුම. ඒතර අර පුද්ගලයා බොහෝ වෙහෙසලා වෙහෙසලා ගමන් කරපු නිසා ඒ කාලෙදී ගමන් කරන්න තිබුණු ප්‍රමාණය දියන දුර ප්‍රමාණය දීර්ඝ වශයෙන් ඔබට දැනෙන්නේ කොසල් රජතුමාට රාත්‍රිය පුරා නිින්ද ගියේ නැති නිසා රාත්‍රියේ දීර්ඝ රාත්‍රියක් බවට පත් වෙනවා. එන්න මේ වගේම තමයි ධර්මයේ නොදන්නා වූ බාල මෝඩ පුරුෂයන්ට සංසාරයේ අතිශයින්ම දෙයක. මේ ධර්මයේ නොදන්නවා කියන්නේ මෙයා හිතන විදිහට ධර්මයේ පාඩම් කරලා ඉගෙනගෙන සිටින්නේ නැති එක නෙවෙයි. යම් කෙනෙක් ත්‍රිපිටක ධර්මයේම උවත් කටපාඩම් කරගෙන හිටියත් ත්‍රිපිටක වාග්විශ්ව තත්ත්වයටපත් වෙලා හිටියත් ත්‍රිපිටකාචාර්ය විභාග සමත් වෙලා හිටියත් ඔහු ධර්මයේ දන්න පුද්ගලයෙක් නෙවෙයි. ධර්මයේ දන්නේ කියන එකෙන් අදහස් කරන්නේ විශේෂයෙන්ම නිවන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය වූ ධර්ම ඔහු ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකලා නැහැ කියන එක. විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අත්දැකලා නැත්නම් ප්‍රත්‍යක්ෂ වශයෙන් යම් කිසි කෙනෙක් ඔහු ධර්මයේ දැකලා නැහැ. එවැනි කෙනෙකුට සංසාරයේ අතිශයින්ම දීර්ඝයි. චතුරාර්ය සත්‍ය කියන්නේ දුකක් තියෙනවා, දුක් සංදයක් තියෙනවා. දුක ඇතිීමේ හේතුව දුක් සංදේ කියන්නේ. දුක නැති කිරීමක් තියෙනවා දුක් නිරෝධය. ඒ වගේම දුක් නිරෝධ ගාමී ප්‍රතිපදාවෙන් දුක නැති කිරීමේ පිළිවෙලක් තියෙනවා. මේක තමයි චතුරාර්ය සත්‍ය කියන්නේ මේ ආර්ය සත්‍ය හතර සතමේතං අවිසතමේතං අනඤ්‍යතමේතං කියලා බුදුහාමුදුරුවෝ දැක්වුවා. මේක වෙනස් කරන්නට බැරි දෙයක්. ඒකාන්තයෙන් මේ ආකාරයෙන්ම සිදුවන දෙයක්. බුදුරුව ලෝකයේ පහළ වුවත් නුවත්. දුක්ඛ සත්‍ය ලෝකයේ පවතින දුක නැහැ කියන්නට කිසි කෙනෙකුට බෑ. ඒක පරම සත්‍යයක්. මේ දුක්ඛ සත්‍ය චතුරාර්ය සත්‍යයේ එකක්. දුකක් තිබෙනවා නම් දුක ඇතිවීමට හේතුවක් හෝ හේතු රාශියක් වෙන්නට ඕන. නිකම්ම ආකස්මිකව ඒ කියන්නේ හේම දුකක් පහළ වෙනවා නෙවෙයි. දුක ඇතිවීමට හේතුවක් දුකක් තිබෙන නිසාම තිබෙනවා. මෙන්න මේ දුක ඇතිවීමේ හේතුව තමයි ඒකත් එක්තරා සත්‍යයක්. ඒ සත්‍යය තමයි දුක්ඛ සමුදය සත්‍යය කියලා ප්‍රකාශ කරන්නේ. දුකක් තියෙනවා නම් දුක නැති කිරීමකුත් තිබෙන්නට ඕන. ඕනෑම දෙයකට ප්‍රතිවිරුද්ධ ධර්මයක් තිබෙන්නට පුළුවන්. ඉන්දර තියෙනවා නම් වතුර තියෙනවා රස්නේ තියෙනවා නම් සීතල තියෙනවා හොඳ තියෙනවා නම් නරක තියෙනවා. මේ විදිහට යම් කිසි දෙයකට ප්‍රතිවිරුද්ධ දෙයක් පවතිනවා. දුකක් තියෙනවා නම් දුක නැති කිරීමක් පවතින්නට ඕන නැති වෙන්නට ඕන. ඒක තමයි දුක නැති කිරීම තමයි දුක්ඛ නිරෝධ සත්‍යය කියලා කියන්නේ. දුක්ඛ නිරෝධයක් තියෙනවා නම් මේ දුක්ඛ නැති කිරීමට මාර්ගය තිබෙන්න ඕන. ඒක තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාමේ සත්‍යය කියලා ප්‍රකාශ කරේ. එතකොට මෙන්න මේ කියන ලද චතුරාර්ය සත්‍ය ධර්මයන් තමාම ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකලා නැති පුද්ගලයාට කියනවා බාහිර පුද්ගලයෙක් කියලා මොඩෙක් කියලා. මෙන්න මේ මෝඩ පුද්ගලයාට සංසාරේ අතිශයින්ම දීක. කෙටි වෙන්නේ ඉන්නේ ඉඳන් සංසාරයේ දිගින් දිගටම ගමන් කරන්නට වෙනවා. ඉපදෙනවා මැරෙනවා නැවත ඉපදෙනවා නැවත මැරෙනවා. සසරින් සසරටම ගමන් කරන්නට උත්සාහ හෝ ඇත සිටින. එතකොට මේ චතුරාර්ය සත්‍ය නොදක්කම අවිද්‍යාව ඒ නොදක්කම නිසාම සංසාරයේ දිගින් දිගට ගමන් කරන සිද්ධ වෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරේ ධර්මයේ නොදන්නා මෝඩයාට මේ සංසාරයේ දීර්ඝයි කියලා. මේ දැන් කල්පනා කරන්නට පුළුවන් සමහර විට ඇයි අපි දුක දන්නේ නැහැ? ඒ යටි දුක ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකලා නැහැ. මේ සෑම කෙනෙක්ම දුක අත්දැකලා තියෙනවා. මොනවා හරි දුකක් කායික වශයෙන් හෝ මානසික වශයෙන් දුක් අත්දැකලා තියෙනවා. යම් යම් යම් රෝග පීඩා ඇති වෙනට නැත්නම් ශරීරයේ යම් යම් අනතුරු ආදී දේවල් සිදු වෙනට ප්‍රිය අය නැති වී යනකොට අප්‍රිය අය එක්වෙනකොට නැත්නම් තමන් කැමති දේවල් නොලැබෙනකොට රෝග පීඩා ආදී ඇති වෙනකොට විවිධ විවිධ හේතු නිසා මේ දුක පරිසරලා තියෙනවා මේක දුකයි කියලා දන්න. තිරසංගත සතෙක් වුවත් උහුට හෝ ඒ තිරසංගත සතාට දුකක් ඇති වෙනකොට ඒ තිරසංගත සතාට ඒ පිළිබඳ හැඟීමක් තියෙනවා මේක දුකක් කියලා. මෙවැනි යම්කිසි දුක්ඛිත අවස්ථාවකට පත් වුණාට පසුව අත්දකින දුක දුක දැනීම නෙවෙයි අපි මේ දුක්ඛ සමුදය අඥාන දුක දන්නේ නැති අනුවණකම කියලා කියන්නේ. උපදන්නට අනුවණම කරන අනුවණකම කියලා කියන්නේ මේ ඇඟ සහ සිත මේකට අපි නාම රූප කිව්වොතේ නාම රූප ධර්මයන් නැත්නම් මේ ඇඟ සහ සිතට පංචස්කන්ධයන් කිව්වොත් මේ පංචස්කන්ධ ධර්මයන් පවත්න එකම ඒකාන්ත වශයෙන්ම දුකක් කියලා Tamanටම ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ වෙලා පැහැදිලි ලෙසම වැටහිලා නැත්නම් ඔහු දුක දන්නා කෙනෙක් කියලා මේ සංසාරයේ පුරා විඳිනවට දුක සම්කිසි කෙනෙකුට දැනෙන්නට ඕන අවබෝධ වන්නට ඕන. බොහෝ දෙනෙකුට ඒ අවස්ථාවේ දුකට පත් වූ අවස්ථාවේ මේක දුකක් කියලා තේරෙනවා. ඒ දුක්ඛිත අවස්ථාව නැති වී ටික දවසක් ගියාට පස්සේ ඔක්කොම අමතකයි. සංසාරයේ පුරා දිගින් දිගට භවයෙන් භවයට අපි ආවා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අනුතම් ගෝයම් වික්ක වේ සංසාරෝ කුබ්බා කෝටි නපඤ්ඤායතිය. මේ සංසාරයේ මුල ඒ කියන්නේ සත්‍යයේ ඉපදුනේ අහවල් දවසේ ඉඳලායි කියලා කියන්නට බැරි තරමටම මේ සංසාරයේ අතිශයින්ම දෙයක මේ සංසාරයේ ගමන් කර කර ගමන් කර කර එන විට මේ සෑම දෙයක්ම තිරිසන් ලෝකවල ඉපදිච්ච වාර මෙපමණයි කියලා කියන්නට බෑ. പ്രേත ලෝකවලට ගිය ප්‍රමාණය ගිය වාර ගන්න අසංඛ්‍ය ගන්න. අවිද්‍යාදී මහා නරකාදී වලට ගිය කාල පරිච්ඡේදය සීමා කරන මෙතෙක් කියලා දක්වන්නට බෑ. මනුෂ්‍ය ලෝකේ විවිධාකාරයෙන් දුක් පීඩා විඳිනවද කාල පරිච්ඡේදය සීමිතයි. එතකොට මෙවැනි අසීමිත වූ මහා අති දීර්ඝ කාලයක් පුරා සංසාරයේ දුක විඳ විඳා විඳ විඳා මේ පැමිණෙන්නේ తాවකාලික වශයෙන් සුදු සැපයක් වශයෙන් සැලකිය හැකි සුගතියක මේ පිළිගතියි. ඒක නිසා අතීත සංසාරයේ විඳින ලද දුක් ප්‍රමාණය මෙතකයි කියලා සාමාන්‍ය කෙනෙක් හිතන්නේ නැහැ හිතා ගන්නටත් බැහැ හිතා ගන්නට බැහැ මොඩකුන් කියන නිසා. ඒක නිසා අතීතයේ විඳින ලද දුක මෙතකයි කියලා යම් කිසි කෙනෙක් හරියට අවබෝධ කරගෙන සිටිනවා නම් බුදුජානක මහසී ප්‍රකාශ කරන එවැනි හේ මේ ඔක්කොම දේවල් නතර කරලා මේ අවබෝධ නොකර චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන නිවන් යාම සඳහා උනන්දු වෙනමය කටයුතු කරනවා. මේ දුක දන්නේ නැතිකම නිසා තමයි මේ ලෝක සත්‍යෝ දුකින් නිදහස් වීමට අවශ්‍ය මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයේ ගමන් කරලා මේ දුක නැති කිරීම සඳහා නිවන් අවබෝධ කර ගැනීම සඳහා කටයුතු කරන්නේ නැහැ. ඒක නිසා දුක ගැන තේරුම් ගන්නට ඕනේ තමන් මේ විදිහට අනන්ත අප්‍රමාණ සංසාරේ පුරා කියන්නට බැරි තරම් දුකක් වින්දාය කියන එක තමන්ට අවබෝධ විය යුතුයි. මේ මනුෂ්‍ය ජීවිතයේ ඉපදුනා මනුෂ්‍ය ජීවිතේ මේ දක්වා කොයිතරම්නම් දුක්ඛයට බෙදලා තියෙනවද එලෙසින්ම අනාගතයේදී තව ඉදිරියේදී කොපමණ දුක් අපට විඳින්න සිදු වෙනවද කියන කාරණාව අවබෝධ කරගත යුතුයි. මෞකසට ආපු දවසේ ඉඳලම වෙන්නේ දුකක් නිසා සැපක් නෙවෙයි. මෞකස තුළ මාස 9ක් පමණ කාලයක් තිස්සේ අතිශයින් දුක්ඛිත තත්ත්වයක හිර වෙලා පීඩා විඳලා දුක දාමන බැලක ගන්න කල්වලට අතපයවත් දිගා ගන්නට නැහැ මහා දුකක් වෙන්නේ. ඊට පස්සේ ඉපදුනේ හඬ හඬ බොහෝ අවහිර සංසහිත සම්බාධ සහිත පහස මාර්ගයකින් පැමිණෙනවා නෙවෙයි ඉතා දුක්ඛිත මාර්ගයකින් ඉතා දුකසේකද ඒ දුක අපි දන්නේ නමුත් ඒ දුකක් වින්ද මතක නෑ ඒ දුක් ඊට පස්සේ පොඩි කාලේ එතනම වැඩිලා අතපයවත් දිගාරින්නට බැරුව නැගිටින්නට බැරුව එහාට මෙහාට හැරෙන්නට බැරුව එහෙම බොහෝ කාලයක් දුක් වෙනින්නට සිදු වෙනවා ඉගෙන ගන්න කාල පරිච්ඡේදය තුළදී අතිශයින් දුක් වින්දා පැටි ආරක්ෂා කරනකොට බොහෝ දුක් විඳින්න සිදු වෙනවා. සමහර විට තමා බලාපොරොත්තුන ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. කරන දේවල් හරියට සාර්ථක වන්නේ නැහැ විශාල දුක් වෙනවා. ඊට අමතරව ප්‍රියම්ගේ මෙන්දීමේ දුක ඇති වෙනවා. අප්‍රිය අය සමග එක්වීමේ දුක් ඇති වෙනවා. අප්‍රිය දේවල් ලැබීමේ දුක් ඇති වෙනවා. තමන් කැමති දේවල් දේවල් නොලැබීමේ දුක් ඇති වෙන අනන්ත අප්‍රමාණ රෝග පීඩා ඇති වෙනවා. විශේෂිත පාදයේ දක්වාම මොනම රෝගේ නොසෑදෙයිද කියලා කියන්නට බැරි තරමටම අතිශයින් දරුණු දුක් මේ ශරීරේ පුරාම ඇති. සමහර විට අත හොඳට සිදෙන කෙනා හිතුව දේ වෙනකොට නැගිටින්නට බැරි තරමටම ඇවිදින්නට බැරි තරමටම ඔත්පල වෙලා මාංශ භාග වෙන තත්ත්වයට පත් වෙන අවස්ථාවක් තියෙනවා. මේ ඊයේ පෙරේදා සෙවෙන් සත්‍යයක් උද්දට වුණා මා හම්මන්ටේ කාන්තාවක්. මුදෙට හිටපු කෙනෙක් උදේ නැගිටිනවා නැගිටින්නට බැහැ අස්පය දෙකම වළංගු නැහැ. සීනියත් විකාර. දැන් ප්‍රතිකාර ගන්නවා දොස්තරලා කිව්වලු මේකට කිසිම ප්‍රතිකාරයක් අපිට කරන්නට දෙන්නේ මේ හොඳට හිටපු කෙනෙක් හිතන්නටත් බෑ නමුත් අංශභාගයට හැදලා මුළු ජීවිත කාලයම කල්පනා කරලා බලන්න. ඇවිදින්නට බැරි නම් අත්පය දෙකම සම්පූර්ණයෙන්ම පොළවන්නට අපිට ඕන සිත හසුරවන්න බැරි නම් කොයිතරම් සාරීරික දුකක් උඹට ඔයාට විඳින්නට සිදෙනවද විවිධ රෝග තියෙනවා විවිධ රෝග රෝගණින් අපි පීඩාවට දුකට පත්වන්න පුළුවන් සමාජ අද තියෙන ඇස්සෙට වෙනකොට නැති වී යන්නත් පුළුවන් අද තියෙන අත්පාරයට වෙනකොට කැඩෙන්නට බිඳෙන්නට පුළුවන් සමහරට හදිසි අනුකූල වලට ලක්වන්නට පුළුවන් කොයි කොයි කර්මයේ කොයි කොයි අවස්ථාවේ අපට පළ දෙයිද කියන කාරණාව කියන්නට කවුරු සමත් නැහැ මොන කර්ම අපි අතීතයේ කරලා තියෙනවද දන්නේ නැහැ. ඒ කර්ම වල මොන මොන විපාක අපට විඳින්නට සිදුවේද කියලා දන්නේ නැහැ. මේක මහා දුකක්. ඊට අමතරව මේ කායයට කවන්නට ඕන, පොවන්නට ඕන, නිදි කරවන්නට ඕන, දේහයේ ජීවන්නට ඕන කොච්චර දේවල් කළත් මේක නිමාර්ථ මරණ තෙක්ම දිගින් දිගටම කරන්නටම සිදු වෙනවා. නිම වෙන්නේ ක්‍රියාදාමයක් නෙවෙයි. ඉතින් කෑම බීම හොයන්නට දුක් විඳින්නට ඕන කෑවට බීවට පස්සේ දුක් ඇති වෙන්නේ කන්න බොන්නේ නැතුව ඉතිහාසෙත් පැතිවන්නේ නොඒක ආකාර දුක් නැති කිරීම සඳහා අපේ හේත් ආදී ගන්නේ කැම බීම වතුර ආදී දෙමින් ඒ වගේම ඉරියව් වලට මෙහාට විවිධාකාරයෙන් හසුරුවමින් මේ දුක යම් තන්හරි වසාගෙන අඩු කරගෙන ජීවත් වන්නට බලන නමුත් මේක තේරෙන්නේ බොහෝ දෙනෙකුට මේ ඇඟ සහ සිත පවතින එකම දුකක් කියලා. යම් තාක් දුක් ලෝකේ පහළ වෙනවා නම් ඒ සෑම දුකක්ම ඇතිවන්නේ තමන්ගේ ඇඟ සහ සිත තිබෙන නිසා. මේ ඇඟවත් සිතවත් නැත්නම් මේ ලෝකේ දුකක් කියලා තමන්ට අත්දකින්නට කිසිම දුකක් නැහැ. එම නිසා මේ ඇඟේ සහ සිතේ පැවැත්ම යම් තාක්කල් පවතීද ඒ තාක්කල්ම දුකේ කෙලවරක් නැහැ දුකේ නිමාවක් නැහැ දුක නිමවන දවසක් එන්නේ නැහැ. ඒක නිසා තේරුම් ගන්න ඕනේ ඒකාන්ත වශයෙන්ම මේ ඇඟ සාසිත පවතින එක මහා දුකක්. මේ මහා දුකක් වූ මේ ඇඟ සාසිත දුකක් බව නොදන්නාකම නිසාම මේකට ඇලෙනවා. මොකද මේක දුකක් කියලා දන්නවා නම් මේක කෙරේ කලකිරීමක් නොයල්මක් විරාගයක් වෙන දෙයක් ඇති වෙන්නට පුළුවන්. නමුත් මේවට ඇලි ඇලි සිටින්නේ මේක තුළින් මදක් හෝ සැපයක් සලාතරින් හරි ලැබෙන නිසා. මුළු දව කඩේට කාල පරිච්ඡේදයේ තුලදීම ශරීරය තුළින් දුකක්ම ලැබෙනවා නම් මේ ලෝකයේ සත්‍යෝ මේ ශරීරයට ඇලෙන්නේ නැහැ. නමුත් ඉඳලා හිටලා කලාතුරකින් මේ ශරීරය තුළින් ආස්වාදයක ලබා දෙන නිසා මේ ශරීරයට ඇලෙන ප්‍රමාණසලු ආස්වාදයේ ඇලෙනවා. මෙන්න මේ සත්‍යයේ තේරුම් ගන්නට ඕනේ මේක මහා දුකක් ඉතා සුදු දෙයක් සුදු සැපක් පමණයි මේ ශරීරයේ මේ පංචස්කන්ධයේ පැවැත්ම තුළින් අපට ලැබෙන්නේ කියන කරුණ අපි අවබෝධ කරගත යුතුයි. මේක විදිහට මේ දුක දන්නේ පුද්ගලයේ සිදෙනවා නම් ඔහුට එයා බාල පුද්ගලයෙක් මෝඩ පුද්ගලයෙක් ඔහුගේ සංසාර ගමන දිගයි ඒකයි දීකෝ බාලාන සංසාර සත්‍යමන ඥාන සංඥා මේ ධර්මයේ නොදන්නා වූ මෝඩයන්ද මේ සංසාරේ අතිශයින්ම ඒකයි. තව කොච්චර කල් ඉපදෙන්නට සිදුවේද මැරෙන්නට සිදුවේද සංසාරයෙන් සංසාරයට යන්නට සිදුවේද කියන කාරණාව සෝවාන්වත් නූ කෙනෙකුට කවදාවත් මෙතෙක්යි කියලා තීරණය කරන්නට බෑ නිශ්චය වශයෙන් කියන්නට බෑ මෙනිසා අතිශයින්ම ධර්මෝ දීර්ඝ වූ සංසාර ගමනකට යන්නට සූදානම් වෙලා මේ ඇය සිටින්නේ සෝවාන්වත් වෙලා නැත්නම්. ඒ නිසා මේ දුක තේරුම් ගත්ත පුද්ගලයෙක් සිටිනවා නම් මේ මාකේ කලකිරීමක් ඇති වෙනවා මේ දුක නැති කිරීමට අවශ්‍යයි දුක නැති කරගත යුතුයි කියන හැඟීම ඇති වෙනවා. ඒ හැඟීමෙන් යුතුව කටයුතු කරනවා. එසේ කටයුතු නොකර මේ ලෞකික දේවල් වලම පැටලි පැටලි මුළු උදේ ඉඳලා රැය වෙනකම් ලෞකික දේවල්ම කර කර කාලේ අපතේ යවමින් මේ ප්‍රයෝජනයක් නොගෙන මේ මනුෂ්‍ය ජීවිතයේ උසස් මිනිස් ජීවිතයෙන් පිය ප්‍රයෝජනයක් නොගෙන සිටින්නේ දුක දන්නේ නැතිකම නිසා. Tamanට තේරෙන්නේ නැහැ මේක දුකක් කියලා. තේරෙනවා නම් ඔය නැති පැණිදි බැරිදි බැරිදි ඔව මොකක්වත් නැහැ දුක කෙරෙන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නට යම් කිසි කෙනෙක් පෙළඹෙනවා නමුත් එහෙම පෙළඹෙන්නේ නැත්නම් මේ දුක තේරෙන්නේ නැතිකම නිසා මේකට තමයි කියන්නේ දුක්ඛේ අඥාන දුක ගැන දැනුමක් නැහැ එතන මෝඩකමක් තිබෙනවා ඊළඟට මේ දුක ඇතිවීමේ හේතුව දුක්ඛ සංදේ දන්නේ එයත් මොඩේ. එවැනි පුද්ගලයාට සංසාරයේ දිගයි. එතකොට දුක්ඛ සමුදය වශයෙන් ගන්නකොට කියනකොට බුදුරජාණන් වහන්සේ බොහෝවිට ප්‍රකාශ කරලා තියෙන්නේ යායන් තණ්හා පෝනෝ බයිකානන්දිතාව සාගත අතත්තරත්‍රාම් නන්දිනී සේතේ දං සම්තණ්හා බහතණ්හා විවෘතණ්හා කියන පාඩේ දුක ඇතිවීමේ හේතුව මොකක්ද මහණෙනි යම් තණ්හාවක් තියෙනා නම් කාම තණ්හාවක් හෝ භව තණ්හාවක් හෝ විභව තණ්හාවක් අන්නේ තණ්හාව තමයි මහණෙනි දුක ඇතිවීමේ හේතුව මේකයි බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවලදී දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් පෙන්වන්න කලේ බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ මේ ආශාව තණ්හාව කියන එක සැප ලබා දීමට තියෙන දෙයක් කියලා ආශා කරනවා ඒ ආශාව තුළින් අපිට සැපක් ලැබෙනවා කියන වැරදි අවබෝධයේ බොහෝ දෙනෙකුගේ සිත තුළ තිබෙනවා. ඉතින් මේ ආශා කරන්නේම ඒ ආශාව තුළින් තෘප්තියක් ලැබෙනවා කියන වැරදි අවබෝධය තිබෙන නිසා. එම නිසාම ආශාවෙන් යුතුවම තව තවත් තව තවත් තව තවත් කටයුතු කරන උපන්දාසිත අද දක්වා එීමයි නිදාසිත මරණ මොහොත දක්වා එහෙමයි ඒන් පස්ව සංසාරේ ඉපදුනාට පස්සෙත් එලෙසයි. එතකොට මේ විදියට තණ්හාවෙන්ම බාහිර වෙලා කටයුතු කරනවා කියන්නේ අන්තිසරම් නෙවෙයි දුක්ඛ සංදේශක්තියම නැවත නැවත නැවත නැවත නැවත නැවත දියුණු කරගෙන දියුණු කරගෙන යන්නේ. යම් කිසි කෙනෙක් දුක්ඛ සමුදය සත්‍යම මේ ආකාරයෙන් දිගින් දිගටම දියුණු කරනවා නම් සැපක් ලැබෙනවා කියලා කියන කතාව සම්පූර්ණයෙන්ම සාවද්‍යයි. හේතුව දුක ඇති කරන දෙයක්ම අපි එකතු කරගත්තා නම් ඒකෙන් ලබා දෙන්නේම දුක. නමුත් මේ ලෝක සත්‍යයට තේරුම් ගන්නට බෑ සංහාව කියන එක දුක ලබා දීමේ හේතුවක් කියලා. ඒ සංහාව දුක ලබා දීමේ හේතුවක් කියන කාරණාව නොදන්නාකම නිසාම මේ අවිද්‍යාව තමාගේ සිත තුළ ක්‍රියාත්මක වන නිසාම දුක්ඛ සමුදයක් වූ තණ්හාවෙන්ම පීඩිත වෙලා බාරිත වෙලා නොඑක් දේවල් කරනවා. ඇහැ පිනව පිනවා ඇහැ තුලින් ආස්වාදයක් ලැබීමට තණ්හාවෙන් යුතුව කටයුතු කරනවා. කන තුලින් කන පිනව පිනවා මේ ප්‍රිය ශබ්ද ආහා ඒකෙන්ම සුත්‍යක් ලැබීමට ඒ ආශාව සිත තුළ ඇති කරගන්නවා. අර ඇහැට රූප දැකලා ඇති කරගන්න තණ්හාවට කියන්නේ රූප තණ්හාව. කනට ශබ්ද ඇසෙන්නට තියෙන තණ්හාවට කියන්නේ ශබ්ද තණ්හාව. මේ වගේම තමයි නාසයට දැනෙන ගඳ සුවඳ ගන්ධ සංඥා. දිවට දැනෙන රස ඒවට ආශා කරනවා රස සංඥා. කයට දෙන විවිධ ස්පර්ශ මේ ස්පර්ශ වලින් යම් කිසි ආස්වාදයක් ලැබෙනවා නම් මේවටත් ආශා කරනවා මේවට කියනවා පොට්ටබ්බ තණ්හා එතකොට රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා. ඊට අමතරව සිතිනුත් නිග්මයේ දේවල් ආශ්‍රය කරන ඒකිනුත් ආස්වාදයක් ලැබීමට කැමැත්ත දක්වනවා. ඒක නිසා ඒකට කියනවා ධම්ම සංඥා කියලා. මේ විදිහට විවිධ මේ නැහැකන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන් තුළින් ඒ රූපාදී අරමුණු අරගෙන ඒවා තුළින් ආස්වාද විදවිදා එන්නටම ලෝක සත්‍යය කටයුතු කරනවා විනා මේ ඇහැස් සංවර කරගත යුතුයි කන්නාසය දිව ශරීරයේ මනස සංවර කරගත යුතුයි මේවා සංවර කරගෙන මේවා වෙරේ තියෙන ආශාව නැති කරගත යුතුයි කියලා ඒ අවබෝධයෙන් යුතුව කටයුතු කරන අය දක්නට ලැබෙන්නේ ඊටාම කලාතුරකින් මෙම නිසාම මේ වෙන්නේ සත්‍යයන්ට දුක නැති කිරීමේ මාර්ගය දන්නේ නැහැ දුක දන්නේ නැහැ දුක් සංදේ දන්නේ නැහැ මෙම නිසාම දුක් නිරෝධය කියන නිවන අවබෝධ කරන්නට බෑ එවැනි මෝඩයන්ට සංසාරේ තව තවත් දිග්ගැස්සිය යුතු වෙනවාමයි ඒක වෙනස් කරන්නට කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි එවැනි බාධයන්ගේ සංසාර ගමන දිගයි මේ සාමාන්‍ය දුක්ඛ සහ දුක්ඛ සංදේ ගැන කතාවක් අපි ප්‍රකාශ කරේ එතන භාවනා කරන අය දීපදෙනෙක් සිටින නිසා ඒ අය වෙනුවෙන් පමණක් අපි වචනයක් දෙකක් කතා කරනවා. මොකද මෙවැනි සරල දේශනා පමණක් ඒ අයට ප්‍රමාණවත් නොවන බැවින් සමහර විට මේ කියන කරුණ අන් අයට නොතේරෙන්නට පුළුවන්. අපේ දුක කියන එක ප්‍රකාශ කළා තමන්ගේ ඇඟේ සහ සිතේ පැවැත්මම දුක්ඛය කියලා. දුක්ඛ සමුදය කියන්නේ ආශාවයි කියලා ප්‍රකාශ කළා. භාවනා ටිකක් දියුණු කෙනෙක් සිටිනවා නම් තමාගේ සිත සම්පූර්ණයෙන්ම අරමුණු වලින් තොර වෙලා නිශ්චල වෙලා සීතල වෙලා ශාන්ත වෙලා සියුම් දැනීමක් බවට පත් වෙලා දෙනවා නම් අන්න ඒ සියුම් දැනීමත් ඒ සියුම් දැනීමට හේතුකාරක වෙලා හේතු පාදක වෙලා තියෙන තමන්ගේ ශාරීරික පැවැත්ම ඒ ශාරීරික පැවැත්මත් ඒ වගේම මේ ශාරීරියේ පැවැත්ම තුළින් දුකක් ලබා දෙන්නේ ශාරීරියේ ඉන්ද්‍රියන්ගේ ඍෂිපරිදි ක්‍රියාකාරීත්වයේ සිදුවන නිසා මේ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරී தත්ත්‍ය මේ සියල්ලටම අනුබල දුන්නේ අනුබල දෙමින් පවත්නා වූ කර්ම සත්‍යය තමයි දුක්ඛ සංදේශය එතකොට තේරුම් ගන්න දුක්ඛ සමුදේසත්‍ය කියන්නේ දහනාදීනවයි පමණයි මේ වචන කීපයක් ප්‍රකාශ කරන්නේ කියලා කීප දෙවි සිටින නිසා ඉතාම සියුම් සියලුම දේවල් අතහැරී ගිය යම් ප්‍රසාන්ත නිවිගේ දැනීමක් තියෙනවා නම් අපි ඒක නිවන් සුවේ කියලා කියනවා නම් අන්නේ සියුම් දැනීමත් ඒ සියුම් දැනීම පවතින්නේ Tamange ඇඟේ පැවැත්ම නිසා ඒ ඇඟේ පැවැත්ම ඒ දෙක පැවැත්මට යම් කිසි හේතුවක් තියෙනවා කර්ම සත්‍ය මේ තුන තමයි දුක්ඛ සමුදය සත්‍යය කියන්නේ ඒයින් බැහැරව යම්තා දේවල් සිදුවෙනවා නම් ඔක්කොම දුක්ඛ සත්‍යයි. ඇහැට රූප පෙන්න යම්තා සිදුවි ගලා යෑමක් සිදුවෙනවා නම් එතන දුක්ඛ සත්‍යය. කනට ශබ්ද හර සිදුවි ගලී යාමක් සිදුවන ගලා යාමක් තිබෙනවා නම් ඒකත් දුක්ඛ සත්‍යය. නාසයට ගඳ සුවඳ දිවට රස කයට විවිධ ආකාර ස්පර්ශ මනසට විවිධ අරමුණු හමු වීම තුළින් යම් කිසි සිතිවිලි කරා යාමක් තිබෙනවා නම් ඔක්කොම දුක්ඛ සත්‍ය කියලා එය දකින්න. යම් කිසි කායක කය පිළිබඳ දැනීමක් තියෙනවා නම් ඒක දුක්ඛ සත්‍යය. යම් කිසි කායක ක්‍රියාවක් කරනවා නම් මානසික ක්‍රියාවක් සිදු වෙනවා නම් යම් කිසි වචන පිළිපීමක් තියෙනවා නම් ඒක දුක්ඛ සත්‍යය. පොතින්ම කියනවා නම් අර කලින් කියපු සියුම් දැනීම දුක්ඛ සමුදය එයින් එහා තියෙන ඔක්කොම දුක්ඛ සත්‍යය. මේ සියුම් දැනීම දුක්ඛ සමුදය කියලා අපි කියුවේ ඒකත් දුක්ඛ සත්‍යයක්. එතකොට සියුම් දැනීමේ පැවැත්ම බව සංස්කාරය ඒකත් එකාතකින් දුකක් වෙනවා. මෙතන පවතින්නේම දුක. මේ දුක නැත්නම් කොච්චර හොඳද? මේ දෙක හරියට පේනවා නම් මේක තමයි දුක්ඛ සත්‍ය මේක තමයි සමුදය සත්‍ය මේ දුක සංස්කාරය සමුදය සත්‍ය සංස්කාරය මේ දුකක් නැති දුක්ඛ සමුදයක් නැති සංස්කාර විරහිත නිවන සාන්තයි නිවන ප්‍රණීතයි මේ දුකක් නැති දුක් සමුදයක් නැති මෙවැනි සංස්කාර විරහිත වූ නිවන සාන්තයි නිවන ප්‍රණීතයි කියලා අරමුණු වුණොත් මේ අවස්ථාවේදී ඒ ඇගේ සිතට නිවන පෙනිය. නිවනට සිතපත් වෙනන්න පුළුවන්. එතකොට අපි ඒක භාවනා ටිකක් දේරුම් කියන දේ සිත් නිසා ඒ ඇගෙන පමණ ප්‍රකාශ කළේ. එතකොට අපි මේ දක්වා කීවේ නින්දයන් නැති පුද්ගලයාට රාත්‍රිය දිගයි මිනිස් වෙලා මිනිස් වෙලා ගමන් කරන පුද්ගලයාට යොදුන නිගයි ඒ වගේම සද්ධර්මයේ නොදන්නා මෝඩයන්ට සංසාරේ දිගයි ඒ ගාථාවේ තේරුම. එතකොට සද්ධර්මයේ නොදන්නා කියන්නේ ධර්මයේ කටපාඩම් කරගෙන ඉගෙනගෙන සිටිනවා කියන එක නෙවෙයි. ප්‍රත්‍යක්ෂ වශයෙන්ම තමා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නැතිකම. චතුරාර්ය සත්‍ය කියන්නේ දුක අවබෝධ කරගෙන නැහැ දුක්ඛ සමුදය සත්‍ය අවබෝධ කරගෙන නැහැ මේ දෙක දැන් අපි තරමක් විස්තර කළා ඊළඟ කාරණාව දුක්ඛ නිරෝධී අඥානම් දුක්ඛ දුක නැති කිරීම නිවන ගැන නුවණක් නැහැ මේකනම් යටත් පිරිසේ සෝවාන්වත් වෙලා සෝවාන් පරසම්මත් වලට සම්වැදිලා නිවන් අත්දකින්නට බැරි කිසිම කෙනෙකුට අවබෝධ කරගන්න බැරි ධර්මයක්. නිවන කියන්නේ මෙහෙම එකක් කියලා. ආ ඒ හැම කෙනෙක්ම නිවන අත්දැකලා නැහැ. එතකොට ඒ සෑම කෙනෙක්ම දුක්ඛ නිරෝධයේ අත්දැකලා නැහැ. ඒක නිසාම සංසාරයේ දිගින් දිගට යන්නට දෙන්නේ. දැන් මේක අනිත් පැත්තට මම කියන්නේ. එතකොට මේ ඇයි තේරෙන්නේ? අපි හිතමු කෙනෙක් සෝවාන් නැහැ කියලා සෝවාන් වෙනකොට නිරෝධ සත්‍ය සාක්ෂාත් කරගෙන නිවන අත්දැකලා තියෙනවා. එවැනි කෙනාගේ සංසාර ගමන උපරිම වශයෙන් ආත්ම හතකට සීමා වෙනවා. එතකොට ආත්ම හතකින් එහාට නැවත ඉපදීමක් නෑ. ඌගේ සංසාර ගමන කෙටි වෙලා තියෙනවා ආත්ම හතකට. වෙනත් වචන වලින් කියනවා නම් ඔහුට හෝ ඇයට විඳින්නට තියෙන අනාගත බව ආත්ම හතේම විඳින්නට තියෙන දුක් ප්‍රමාණය බුදුහාමුදුරුවෝ ප්‍රමාණකින් දක්වන දිය බින්දුවක් වගේ තාස්සු ප්‍රමාණයක්. සෝවාන් වූ කෙනෙකුට සංසාරේ පුරා විඳින්න තියෙන දුක බුදුහාමුදුරුවෝ පෙන්눔 කරනවා මහා සාගරේ ජලය වගේ. හිතලා බලන්න මහා සාගරේ ජලය කොච්චරද? එක එක දිය බිඳුවක් අපි ගන්නවා. ඒ දිය බිඳේ ප්‍රමාණය කොතෙන්ද කියලා. සෝවාන් වෙච්ච කෙනෙකුට බව හතක් නීපදුණා. ඒ බව හත තුළම විඳින්න තියෙන දුක් ප්‍රමාණය අර දිය බිඳුව වගේ සුළු ප්‍රමාණයක්. නමුත් අනේ එසේ නූ කෙනෙකුට විඳින්න තියෙන දුක මහා ශාස්ත්‍රයේ ජලය වගේ අධිකයි. එතකොට සෝවාන් වුණා නම් ආත්ම හතරට සීමා වෙනවා සංසාරයේ කිදේ. නැති කෙනෙකුගේ සංසාරේ නිමක් නෑ කෙලවරක් නෑ. සකදාගාමී වෙලා සිටිනාන යම් කිසි කෙනෙක් සකින්නාගාමී සකදාගාමී කියන්නේ එකවරයි නැවත උපදී. ඕකේ ආත්ම සංසාර ගමන එක භවයකට පමණක් සීමා වෙනවා ඒයින් එනවාට නැවත ඉදීමක් නෑ සංසාර ගමන සම්පූර්ණයෙන් ඉවරයි අනාගාමී පුද්ගලයා කාම ලෝකයේ දැනට කවදාවත් ඉන්නේ සුද්ධාවාසයක පමණක් උපදිනවා ඊ භවයේ පමණයි උහුට තියෙන්නේ උහුටෝ ඇට දෙන්නේ ඒයින් පස්ව සංසාර ගමනක් වෙන්නේ කෙනාකට නෑ රහත්ෝ කෙනෙක් සිටිනවා නම් මේ විදිහට තියෙන දුක් ඔක්කොම විඳින්නේ මරණ තෙක් පමණයි මරණයට පස්සේ නැවත ඉපදීමක් නෑ. ඒ නිසා සංසාර ගමන සම්පූර්ණයෙන්ම කෙලවර වෙනවා. මේකෙන් තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නට ඕනේ දුක්ඛ නිරෝධ සත්‍ය හරියට අත්දැකලා නැති කෙනෙකුට සංසාර ගමන දිගයි කියන කාරණා. දුක්ඛ නිරෝධ සත්‍ය සාක්ෂාත් කරපු කෙනෙකුට අනිත් පැත්තට කියනකොට සංසාරේ කෙටි. ඒ නිසා දුක්ඛ නිරෝධේ අඥාන දුක්ඛ නිරෝධ සත්‍ය දැක්දකලා නැති කෙනාගේ සංසාර ගමන දිගින් දිගට නැවත නැවත ඉපදෙටදී යන්නට සිටින සංසාරයේ කෙලවරක් අකක් නිමාවක් නැහැ මේකවත් අඩු වශයෙන් තේරුම් අරගෙන අපි මේ දුක්ඛ නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන්නට ඕනේ කියන අදහස ඇති කරගන්නට වටිනවා මොකද හේතුව Tamanට තේරෙනවා නම් මේක මහා දුකක් කියලා දුක්ඛ සත්‍ය ගැන හැඟීමක් තිබෙනවා නම් අපේ මේ දක්වාම දුක්ඛ නිරෝධ සත්‍යයවත් නිවන සාක්ෂාත් කරන්නේ නැහැ කියන හැඟීමක් ඇති වෙනවා. දැන්වත් සුදුසුයි මේ නිවන අවබෝධ කර ගැනීමට අවශ්‍ය ගුණ ධර්ම සම්පූර්ණ කරන්නට පටන් ගන්න. මෙතෙක් පටන් අරගෙන නැත්නම් මිනිසා මේ දුක්ඛ නිරෝධ සත්‍ය සාක්ෂාත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නට පටන් ගන්නට ඕන. දැන් කල්පනා කරලා බලන්න. මේ ලංකාවේ මිනිස්සු නෙවෙයි මුළු ලෝකෙම ඉන්න මනුස්සයෙම ඉන්න මිනිස්යන්ව කල්පනා කරලා බැලුවොත් මේ නිවන් අවබෝධ කර ගැනීම සඳහා අවංකවම නිවැරදි මාර්ගයක ගමන් කරන උත්සුකව කටයුතු කරන කීයෙන් කී දෙනාද සිටින්නේ කියලා. ඊටාම සුළු පිරිසක් පානයි. ඊටාම සුළු පිරිසක්. බෞද්ධයන් අතරේ නම් ඉතාම සුළු පිරිසක්. අබෞද්ධයන් කොහොමද කරන්නේ? එතකොට ඒ සුළු පිරිස නම් කවදා හරි දවසක උත්සාහයේ ප්‍රතිඵලයක් ගත්තොත් නිවන් අවබෝධ කර දුක්ඛ නිරෝධ සත්‍ය සාක්ෂාත් කර නිවනේ සැනසීලා සංසාර ගමන කොට කරගන්න. නැතිය දිගින් දිගට යන්නට සිදෙනවා. මේ අය කල්පනා කරන්න දෙපා අපි දැන් මිනිස්සු වශයෙන් ඉපදුනා ඊළඟ භවෙත් මිනිස්සු වශයෙන් උපදින්නට පුළුවන් කියලා. මේ එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දවසක් උපමාවකින් පෙන්වන නියපොත්ත උඩට පස් ටිකක් අරගෙන පෙන්නලා මහණෙනි මේ නියපොත්ත උඩට ගත්තු පස් ටික යන්තා පුංචිද කුඩාද ඒ වගේම ඉතා සුළු ප්‍රමාණයක් පමණයි මනුෂ්‍ය ලෝකෙ මරණයට පස්සේ නැවත සුගතිය පොදු දෙන්නේ මනුෂ්‍ය ලෝකෙ දෙන්නේ මේ පොළොවේ යන්තා පස් වැඩිද ඒ තරම්ම ප්‍රමාණයක් මනුෂ්‍ය මරණයට පස්සේ දුගතිය දුගදින්නේ එවැනි අවතහනම් සත්‍යයකයි සිටින්නේ සෝවාන්වත් නොවු කෙනෙක් මොකද නියත වශයෙන්ම සුභතියක උපදිනවා කියලා කියන්නට පුළුවන් වන්නේ සෝවාන් වූ කෙනෙකුට පමණයි. නියත ගති පරායන කියන වචනේ බුදුහාමුදුර ප්‍රකාශ කරලා තියෙනවා. නියත ගති පරායන, නියත සම්බෝධි පරායන. ඒ සෝවාන් වූ කෙනෙකුේ ලක්ෂණ දෙක නියත වශයෙන්ම සුභතියක උපදිනවා, නියත වශයෙන්ම රහත් වෙනවා. අනිත් කිසිම කෙනෙකුට කියන්නට බෑ තමන් සුභතියකම උපදී කියලා. මුළු ජීවිත කාලයේ පුරාම කුසල් කර කර කුසල් කර කර සිටින කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් විමසනා ප්‍රශ්නයක් විවැනි කෙනෙක් ඔබ වහන්සේ ප්‍රකාශ කරනවාද සුභතියක උපදිනවාද කියලා. කියන්නේ මුළු ජීවිත කාලයෙන් කුසල් කර කර ඉන්න කෙනෙක් සුභතියක උපදිනවා කියලා ඔබ වහන්සේ කියනවා. ආහා මම එහෙම කියන්නේ බුදුහාමුදුර ප්‍රකාශ කරනවා. මුළු කාලයේ පරිච්ඡේදය තුළම අකුසල් කර කර අකුසල් කර කර ඉඳපු කෙනෙක් දුගතියක උපදිනවා කියලා ඔබ වහන්සේ නම් ප්‍රකාශ කරනවා. නෑ මම එහෙම ප්‍රකාශ කරන්නේ මොකද හේතුව මරණ මොහොතේ අවසානයේ පහළවන සිතට අනුව තමයි නැවත තැනක උපදී. එතකොට ඒ අවසාන සිත ත්‍රිසිත කියලා කියන්නේ මේ ත්‍රිසිත කොයි ආකාරයෙන් ක්‍රියාත්මක වෙයිද කියලා කාටවත් ඇතු වෙලා සාහිතික වෙලා කියන්නට බැහැ. සෝවාන් නොවි සිටින දෙයක්. එතකොට මේ අය මුළු ජීවිත කාලය පුරාම ලෝභයෙන් යුතුව කටයුතු කරන්නේ, ලෞකික දේවල් වලින් යුතුව කටයුතු කරන්නේ, අමුදරුවන් ගැන තමන්ගේ රැකී රක්ෂා, ව්‍යාපාරික දේවල් දිනු කිරීම ගැන කටයුතු කරන්නේ, ඉගෙන ගැනීම කටයුතු ආදී දේවල් ගැන ඒවැම බැසගෙන, කිලගෙන, නිමක්න වෙලා වැයදාවල් තිස්සේ මුළු කාල පරිජීවිත තුළ විසිරේ. මරණ මොහොත එකපාරටම අනිත් පැත්තට කරකලා ඒ කියලා හිතන අදෘශ්‍ය දිවිදාම. ක්‍රියාදාමය. ඒ ආකාරයෙන්ම තමයි සිදුවෙන්නේ ආචීර්ණ වශයෙන් නැවත නැවත පුරුදු කරලා පුහුණු කරලා තියෙන කර්ම ඒ ආචීර්ණ කර්ම මරණයට එන්නත් පුළුවන් ඒක මාසන්න කර්මයක් මරණයට ඔන්න මෙන්න කියපු අවස්ථාවේ එන කර්මයක් යම් කිසි ලෝභයක් ඇති වුණා නම් මරණ මොහොතේ නියත වශයෙන්ම ප්‍රේත ලෝකයෙන් දුකට උපරියන යම් කිසි ද්වේෂ නිසා මරණ මොහොතේ පහළ වුණා නම් නියත වශයෙන්ම ඒ අර මලයක්ෂය වැනි දුකතිගාමී තත්ත්වවලටපත් වෙනවා ඒක නිසා ආශාවෙන් යුත සහනෙන් යුත බොහෝ දෙනෙක් කටයුතු කරනවා නම් එවැනි කෙනෙකුට මරණ මොහොතේ එවැනි සිතකින් මිදෙන්නට පුළුවන්කම ලැබෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. මේක නිසායි බුදුහාමුදුර ප්‍රකාශ කරන්නේ පොත් උඩට ගත්තු පස්තික වගේ සුළු පිළිසක් පමණයි මනුෂ්‍ය ලෝකයේ මරණයට පස්සේ නැවත සුගතියක උපදින්නේ. මේක මේ බුදුහාමුදුරුවෝ බොරුවට අපිව බය ගන්නන්න අතිශයෝක්තිය කරලා කියන කුංචි දෙයක් ලොකු කරලා පෙන්නලා කියන කතාවක් තියෙන්නේ සත්‍යය. ඒක නිසා ඒ අවධානම තේරුම් ගන්න, ඒ අවධානම තේරුම් අරගෙන මේ දක්වා සාස්ත්‍රා නොකල නිර්වාණය සාස්ත්‍රා කිරීමට අදාළම දැන් දැන්ම ටික ටික හරි පුරුදු වෙන්නට ඕන. අපි මේ ಗುಣධර්ම දියුණු කර ගන්නට ඕනෑ කියන අදිෂ්ඨානය ඇති කරගෙන ඒ අනුව පිළිපදින්නට ඉගෙන ගන්නට ඕන. එසේ නැත්නම් හැම දවසෙම නැති නැති සංසාරේ නියයි. සංසාරේ යන්නේක සැපක් කියලා හිතනවනම් එහෙම යන්නේ. සංසාරේ දුකයි කියලා යාර කලින් කියපු විදිහට දුක ගැන ඥානයක් නුවණක් තියෙනවනම් සංසාරයෙන් ගැලවෙන්නට අදහසකුත් ඇති වේවි. එතකොට මේ විදිහට පිළිපදින්නට ඕන. ඒ නිසා දුක්ඛ නිරෝධයේ අඥාන දුක්ඛ නිරෝධයේ පිළිබඳ නිවන ගැන නුවණ දැනීම නැති කෙනෙකුට කාය සංස්කාරයේ දිගින් දිගට යන්න සිදුවෙනවා. දැන් අර භාවනාවෙන් දියුණුවා ගැන කීප දෙනාටයි මේ දේ කියන්නේ ඒව ප්‍රායෝගික වශයෙන් දැන් කරලා බලන්න. මේ ශරීරයේ සහ සිතේ පැවැත්මේ කාන්ත වශයෙන් දුකයි මේක තමයි දුක්ඛ සත්‍ය කියලා සිතින් බලන්න. සියම් දැනීමක් තිබෙනවා මේ සියම් දැනීම පවතින්නේ කයේ ජීවිතේ රූපේ පණ ටික පවතින නිසා ඒ පිට පවතින්නේ කර්ම ශක්තියක් තිබෙන නිසා මේ කර්ම ශක්තියෙන් පෝෂිත වෙලා නැත්නම් රුකුල් දීලා පවත්තා වූ මේ සියුම් දැනීම සහිත කාය දුක්ඛ සංවේසත්‍යයි මේ කයත් මම දුක්ඛ සත්‍යයත් මම අතහරින අතහරින අතහරින ගස් සම්පූර්ණම කරනවා දුක්ඛ සමුදය සත්‍යත් මට එපා මම මේක අතහරිනවා අතහරිනවා අතහරිනවා කියලා අතහරින. දැන් හිත විසල වෙනවා. මේ නිසල සිතනවා අතහරිනවා අතහරිනවා අතහරිනවා ඒකක් මට වැඩන්නේ. නිවන සාන්තයි නිවන ප්‍රණීතයි කියලා දැන් අදහස් වෙනවා. නිවනට සිත පතර මේ නිවනක් මම අතහරිනවා මේකත් මට වැඩක්. සියල්ල සම්පූර්ණයෙන්ම නිදහස් සිතක් උද්ගත වේ. ඒක සංස්කාරයක්. අනිත්‍යයි. මම නෙවෙයි මගේ නෙවෙයි. ඒක හරියට දැක්කොත් කලින් දැකපු නිවනට වඩා ගැඹුරු නිර්වාණ අවබෝධයක් ලැබේ. ඒ ඇයි පමණයි. ඊළඟ කාරණාව මම කියවේ මේ සද්ධම්මං අවිජානන සද්ධාන්නේ නොදන්නා පුද්ගලයාට බාලාන බාලයන්ට දීගෝ සංසාරෝ සංසාරේ දිගයි. අපි දැන් කරුණු තුනක් කිව්වා දුක දන්නේ නැතිකම සද්ධාන්නේ නොදන්නාකම. තමන් ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකලා නැහැ. දුක් සමුදය මේකයි කියලා ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකලා නැහැ. ඒ වගේම දුක්ඛ නිරෝධය මේකයි කියලා ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්නට බැහැ. සෝවාන් වෙලා නැති නිසා. ඊළඟ කාරණාව මොකක්ද? දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදායන් ඥානං දුක්ඛ නැති කිරීමේ මාර්ගය ගැන දන්නේ නැති පුද්ගලයාට සංසාරයේ දිගයි. ඒනි මාර්ගය ගමන් කරන්නේ මොකද්ද මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවට සත්‍ය කියන අය මේවා යෝවට්ටන් කොමක් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය සත්‍යං මේ ආර්ය අෂ්ටාංග මාර්ගයටමයි මහණෙනි මම දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍යය කියලා කියන්නේ. දුක නැති කිරීමේ මාර්ගය කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට. උතුම් ආර්ය කියන්නේ අෂ්ටාංග කියන්නේ අංග 8කින් යුතු මාර්ගය. ඒ කියන්නේ අංග 8කින් යුතු උතුම් මාර්ගයට ආර්ය අෂ්ටාංග මාර්ගය කියන මොනවද මේ අංග 8? සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. අය මේවා විවට්ටන් ගෝමකෝ මේකයි ආර්ය සම්ප්‍රමාණ. මෙන්න මේක වඩන්නේ නැතුව කිසි කෙනෙකුට නිවන් යන්නට බැ ඉස්සර නිවන් ගියෙත් නැහැ දැන් නිවන් යන්නේ නැහැ. මේ ජීවිතේ වඩලා නැත්නම් කලින් ආත්මවලත් වඩලා නැත්නම් කවදාවත් බුදු කෙනෙක් ඇවිල්ලා මෙතන බණ කියුවත් නිවන් අවබෝධ කරගන්න කිව්වට නෙමෙයි. ඒක නිසා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණධර්ම දියුණු කරගත යුතුයි. ඒක තමයි නිවන් යාමට පිළිපැදිය යුතු කාරණා. මේ කම්පන්තරයකට ගිහිල්ලා බණ ටිකක් කාලසාදුකාර දීලා නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා බෝධියක් ගාට ගිහිල්ලා බෝධිය වටේට කැරකි කැරකි බෝධි පූජා කියලා නිමංසල දේවා කියලා ප්‍රාර්ථනා කරලා නැත්තම් දන් ටිකක් කාට හරි දීලා මේ දාන දුවේ මේ දන් දීලේ කුසලේ නිමංසල දේවා කියලා ප්‍රාර්ථනා කරලා එවැනි කුසල කර්ම කරලා කවදාවත් කිසි කෙනෙකුට නිවන් යන්නට බැහැ සංසාරයේ දිගින් දිගට යන වට්ටගාමී කුසල කර්ම තව තවත් රැස් වෙලා තව තවත් ඒකෙන් සංසාරේ දිග්ගැසෙනවා විනා සංසාරයේ කොට වන්නේ නැහැ. ඔයාලා හිතන්න එපා මන් ලක්ෂයක් විච්චමන් වප්ටි ලක්ෂයක් ඉන්නේ මේ පතර සුවම් මෙල්ටයිටේට පාව පූජා කරලා නිවන් යන නෑතුව. ලක්ෂයනේ අසං කෝටියක්. කෝටියනේ කෝටි ලක්ෂයක්. පූජා කරලා එක බිඳුවක්වත් නිවනට සමීප වෙන්නේ. නිවනට ඈත් සංසාරයේ දිග්ගැස්සෙන ප්‍රසාර වටගාමී ප්‍රසාර. සංසාරයේ කොට කරලා නිවන් යන්නට නම් යා යුතු එකම මාර්ගයයි තියෙන්නේ. ඒක ආර්ය අෂ්ටාංග මාර්ගයේ හැර වෙන මාර්ගයක් නෙවෙයි. එකම දෙයයි තියෙන්නේ මේ මාර්ගයේ ගමන් නොකොට කවදාවත් නිවන් යන්නට බෑ. ඒ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණධර්ම අට ජීවිතයට එකතු කර ගන්නට ඕන, දියුණු කර ගන්නට ඕන. මේ අටේ නිසා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8 ජීවිතයට එකතු කර ගන්නට ඕන දිනින් දින දියුණු කර ගන්නට උත්සාහ ගන්නට ඕන මොනවද මේ මාර්ගාංගාට සම්මාදිට්ඨිය ආදී අට ඒකෙන් ජීවිතයට එකතු කරගත යුතු අංග හතරක් තියෙනවා මම මේවා කියලා මේ කණින් අහලා අනිත් කණින් පිට කරු නිවන් යන්නට බලාපොරොත්තු වෙන්න එපා මේ ධම්ම දේශනා ආවලට නිවන් සුවලා දේවා කියලා සාදුකාර දීලා නිවන් යන්නට දෙන්න එපා එහෙම අදහස් ගන්න දෙපා මේවා ජීවිතයට එකතු කරගත යුතුමයි. නිවන් යන්නට බලාපොරොත්තුවක් තියෙනවා. අපි සම්මාදිට්ඨිය පැත්තකින් පස්සේ කතා කරන්න තියෙනවා. සම්මා සංකප්ප ජීවිතයට එකතු වෙ යුතුයි. මොනවාද සම්මා සංකප්ප කියන්නේ යහපත් සංකල්පනාවල් සිදුවීම. මේ මුළු ජීවිත කාලය පුරාම කාම සංකල්පන, කාමයන් ගැන සිතීමයි හිතන්නේ. ව්‍යාපාද සංකල්පන, තරහ සිතීමයි හිතන්නේ. මේ නිසා කාට හරි ගිනිගෙඩියක් දෙන්න මොකක් හරි කරදරයක් ගන්න නැත්නම් අඳුරේකට හරි හිරයක් පීඩා කරන එහෙම කල්පනා වලු තියෙනවා. කියන්නේ කාම සංකල්පනා, ව්‍යාපාර සංකල්පනා, විහිංසා සංකල්පනා කියන්නේ මිත්‍යා සංකල්ප පැහැදිලි. ඕවා නෙවෙයි වඩන්නට ඕනේ. නමුත් වඩන්නේ ඕවා මේ කල්පනා කරන මුළු ජීවිත කාලෙම මේ කරේ මෙතෙක් කල කලේ මේ සම්මා සංකප්ප නෙවෙයි මිත්‍යා සංකප්ප නෙවෙයි කියන්නේ කාම වස්තුම සොයසා තමන්ගේම ජීවිත පැවැත්ම සඳහා ලෞකික දේවල්ම දියුණු කර ගැනීම සඳහා දූතරුවන්ගේම දේවල් සඳහා ඉගෙන ගැනීම ආදී කටයුතු කිරීම සඳහා ව්‍යාපාරික ආදී දේවල් සඳහා ලෞකික දේවල් වල බැසගෙන නිමග්න වෙලා සිටියා විනා ඒ කාම සංකල්ප වලින්ම වර්ධ වෙලා හිටියා විනා නික්කම්ම සංකල්පනා ඇති කරගත්තා කියලා බලන්න. නික්කම්ම කියන්නේ නෛෂ්කර්ම්‍ය සංකල්පනා. ඒකෙන් අදහස් කරන්නේ දීගෙවල් ඇත්තට මහන් වෙන්න කියන කතාව නෙවෙයි. මේක මහා සංසාරයේ සැදී සිටීම දුක. මේ දුකෙන් ගැලවෙන්න ඕන, ගැලවෙන්නට නම් නිවන් යන්නට ඕන, නිවන් යන්නට නම් මම මේ මේ මේ පිළිවෙත් පූර්ණේ කරන්නට ඕන, මේවා පූර්ණේ කරන්නට ඕන නිවන් යන්නට බෑ. මේ ආදී වශයෙන් සංසාර දුකින් මිදීමට අවශ්‍ය සංකල්පනාව සිටිවිලි ඇති වෙන්නට ඕන. ඔය සිත ඇතුනේ නැත්නම් මොනවද කරන්නේ? මොනවද කරන්නේ? ඉස්සෙල්ලා සිත ඇති වෙන්න ඕන. නික්කම්ම සංකල්පනාව ඇති කරගන්න. නිවන් යන්නට බලාපොරොත්තුවක් තියෙනවා. අපායට දිනන, සංසාරයට දිනන. නික්කම්ම සංකල්පනාව ඇති කරගන්න. මේ සංසාරයෙන් මම මිදෙන්නට ඕන, මේ නිවන අවබෝධ කරගන්න ඕන, මේ දුකින් මිදෙන්නට ඕන කියන අදහස. අන්‍යාකාර සංකල්පනා දෙවෙනි. තරහා සිටිවිලි වලින් පුළුවන් තරම් ඈත් වෙන්න. මේ ඇයට හොස්සන්නේ මැස්ස යන්න බැරුව තරහ යනවා නම් නිරන්තරයෙන්ම කිතිවිවි කටයුතු කරනවා නම් මේ යන්නේ යන්නේ නිවන් මාර්ගේ නෙවෙයි. ඒක නිසා පුළුවන් තරම් දුරට අභ්‍යාපාස සංකල්පන මෛත්‍රී සිතිවිලි ටිකක් හරි තියෙන්න ඕන. දවසකට විනාඩි 5ක්වත් මෛත්‍රී භාවනාවක් කරන්න. මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා කියලා සිහි කරලා මා වගේම මේ ලෝකයේ හැම සත්‍යෙම දුක් වෙලා ඉන්න කැමති රෝගී වෙලා ඉන්න කැමති සුවපත් වෙලා ඉන්නට කැමති මට කවුරුත් ගහනවට බන්නවට නිඳා පහස කරනවට හිරියර පීඩා කරනවට කැමති නැතුව වගේම ලෝකෙ කිසිම සත්‍යයක් ඒවා කරනවට කැමති නැහැ සියලුම සත්‍යෝ මාසේන සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියන මෛත්‍රී සිත දවසකට විනාඩි 4-5ක් ප්‍රගුණ කරන්නේ මේ සම්මා සංකප්ප දිනු කර ගැනීම සඳහා ඊට අමතරව එදිනදා ජීවිතයේදී තරහසිත යනකොටම තරහසිත තරහසිත තරහසිත තරහසිත කියලා එක මෙනෙහි කරලා තරහසිත නැති කර ගන්නට උත්සාහ කරන්න. නැත්තම් නිවන් යන්නට බෑ. සිත පිරිසිදු කර ගැනීමකින් තොරව නිවන් අවබෝධ කරන්නට බෑ. ඊළඟට කරුණාසිත විලිත් ටිකක් හරි ඇති කර ගන්නට නම් අවිනිශ්වාසිතේ දුකට පස්සක්යෝ දුකින් මිදෙත්වා. දුකට පස්සක්යෝ දුකින් මිදෙත්වා කියලා ඇත්තට කියන්නේ එක නෙවෙයි. දුකට පස්සක්යෝ දැකලා ඒක දුකින් මිදෙන්න යමක් කරන්න පුළුවන් නම් මේ දේ කළ යුතුයි. ඒ විදිහට සම්මා සංකප්ප කියන එක ජීවිතයට එකතු කරගන්නටම ඕන නිවන් යන්නට අදහසක් තියෙනවා. ඒක විතර කාවත් ගන්න. මේවා පොත්වල කියවට කිව්වට මතක තබා ගන්නට නෙවෙයි ප්‍රේම ප්‍රයෝජන ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ජීවිතයට එකතු කරගත්තොත් පමණයි. ඊළඟ එක සම්මා වාචා ජීවිතයට එකතු කරගන්නට ඕන නිවන් යන්න සංසාර දුකෙන් මිදෙන්න. බොරු කියනවා, කේලම් කියනවා, පක්ෂ වචන කියනවා, සම්පොක්කරාප නිස්සචන දඩ දඩා කාලේ කරන. ඕක නිදිතා ජීවිතයේ සිදුවන සාමාන්‍ය ක්‍රියාදාම වචනේ සිදුවන්නේ ඕවා. කියන තරමක් කියන්නේ මෙලොවටත් වැඩක් නැති, පරලොවටත් වැඩක් නැති, අනුන්ටත් යහපතක් නැති, තමන්ටත් යහපතක් නැති, ඌ ඒ නිකන් වල් වැඩ ඇරෙනවා. ඒවට තමයි කියන්නේ සම්පප්පලාප. නිකන් හිතලා පත්‍රයක් ගත්තොත් කියවන්න ලැබෙන්නේ සම්පප්පලා. ඒවා උදා කියවන විට තමන්ගේ සිත තුළින් සිතිවිලි ගලා යamak යනවා. ඒ ගලා යන ඔක්කොම මේ උන්නේ මේ සම්පප්පලාප සිතිවිලි. මොකද කිසිම වැඩක් නැති දේවල්. තමන්ටත් තේරෙන්නේ රටටත් තේරෙන්නේ ලෝකයටත් තේරෙන්නේ අනුන්ටත් තේරෙන්නේ මෙලොවටත් තේරෙන්නේ පරලොවටත් තේරෙන්නේ මොකක්ද? හිස් පැත්තෙන් කතා කරන්නේ. ඒවා වලකින්න පුළුවන් තරම්. බොරු කියනවා කියන එක මේ ලෝකේ මිනිස්සු දැන් ගණන් ගන්නෙත් නැති වගේ. ඒ කියන්නේ බොරු කියන එක පාපයක් කියලා දන්නේ. බොරු කියන මිනිස්සු අපායට දිනයි කියන එක මිනිස්සු පිළිගන්නේ නැහැ. ඒ තරම්තරටම බොරු කියන. බොරු නොකියන කෙනෙක් දකින්නට ලැබෙන්නේ ඒකින් අර ඉතාමත්ම කලාතුරකින් කලාතුරකින් කලාතුරකින් ඒ තරමටම බොරු කියන සමාජයක් කරලා තියෙනවා. ඉතින් බොහෝ දෙනෙක් කියනවා ඒකට නිදහසට කරන ලෝකෙ ඔක්කොම බොරු කියනවා ඒ නිසා අපිට බොරු කියන්න තු ඉන්නට බෑ. ලෝකේ හදන්නට අපිට බෑ. තමන්ගේ සිත තමන් හදා ගන්නට බොරු කියමින් බලකින්න පුළුවන් තරම් උත්සාහය. බොරුවට මුදාවාදා වේමණි සික්කාපදන් සමාදාන කියලා හැම දවසෙම නැත්තම් පන්තිල් දෙනකොට කියනවා. කියපු වෙලාවට විතරයි. ඊට පස්සේ නැත්තම් මුළු ජීවිත කාලෙම බොරු කිය කිය ඉන්නවනේ. ඕවා කර කර නිවන් යන්නේ නැහැ. තේලාම් පක්ෂවට ඕවෙන් බලකින්නට සම්මා වාචාව ආරස්සාවිය යුතුයි ඒනෙන් බැලකිය යුතුයි බොහෝ තේලාම් පක්ෂවට සම්පක්‍රාණියේ නිවන් යන්නට බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් මේ විදිහට වචනේ සංවර කරගන්නට සිදුවේ ඊළඟ එක සම්මා කම්ම කයින් කරන වැඩ මිනිස්සු නම් රාම රත්නවා කාමී වර්ග හැදෙන ගෑනු කාමී වර්ග හැදෙන මිනිස්සු ගෑනු දෙකොල්ල. එතෙන් කාමී වර්ග හැදෙනවා සතුම් මරනවා නොවේ දේවල් කයින් කරන වැඩි කරනවා. ඕව අපර කරා ඉඳලා මම එහෙනම් බලකින්නට ඕන. සුචරිතවත් ගන්නට ඕන. ඊළඟට සම්මා ආදී මොනවා කරලා හරි ජීවත් වෙන්නට ඕනේ අන්න අනුන්ගේ බෙල්ල කඩන්න හරි කමන්නේ අපි ජීවත් වුණොත් ඇති නැත්නම් ඊට අධික ලාභ ලබා ගන්න හරි අපි ව්‍යාපාර කටයුතු කරලා අපි දිනුනොත් ඇති අන්තිමට ඒ දුක අපි ඉහළට කමන්නේ කියලා ඊහෙම කටයුතු කරන කෙනාගේ ආජීවයේ පිරිසිදු නැහැ යහපත් ආජීවයක් තිබිය යුතුයි නිවන් යන්නට බලාපොරොත්තු වෙන කෙනෙක් ඒ අම්මා ආජීවයේ කියන අංගය එකතු කරගන්න මෙන්න මේ කියන අංග හතර සම්මා සංකප්ප යහපත් සංකල්පන සම්මා වාචා යහපත් වචන සම්මා කම්මන්ත කයින් කයින් වැරදි වලින් ඈතේ සම්මා ආජීවය නිවැරදි ජීවනෝපායක් නිවැරදි ආකාරයෙන් ජීවිතයක්ම ගෙන යාම අත්‍යවශ්‍යයි නිවන් යන්නට බලාපොරොත්තු වෙන කෙනෙකුට මේවා අවශ්‍ය නැත්නම් බුදුහාමුදුරුවෝ කියනවාද ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග වශයෙන් මෙයා හිතලා බලන්න බුදු මේවා අපිට ඒතරම් අවශ්‍ය නෙවෙයි නා බුදුහාමුදුරුවෝ කියනවාද මේ ආර්යසංග මාර්ගයේ උඹලා වැඩි යුතුයි ඕක පඩන්න නැතුව කවදාවත් නිවන් යන්නට බෑ මේක තමයි ආර්යසංග මාර්ගයේ අංග කියලා බුදුහාමුදුරුවෝ දක්වයිද මේව අවශ්‍ය නැත්තම් මේවා අත්‍යවශ්‍යයි නික අවශ්‍ය නෙවෙයි ඉතාමත්ම අවශ්‍යයි ඒක නිසා කල්පනා කරන්න මම නිවන් යනවා නම් මේවා ටික ටික හරි ආධ්‍යාත්මික වශයෙන් ජීවන තමන්ගේ සිත තුළ ඇති වෙනවා මේවා එකතු කරගත යුතුයි කියලා මෙන්න මේ අංග හතර ජීවිතයට එකතු කරගන්න ඕන. තව අංග හතරක් තියෙනවා. සම්මා සති, සම්මා සමාධි, සම්මා දිට්ඨි. ඒ වගේ ඒවා තියෙනවානේ. ඒක සම්මා දිට්ඨිය අපි කප්පත් කතා කරනවා. සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන එක කතා කරලා. සම්මා වායාම. ඊළඟ යහපත් උත්සාහය. මේ අය මොනවද උත්සාහ කරන්නේ? නිකන් කල්පනා කරන්න මේ කියන දේකට උත්සාහ කරන්නේ. සම්මා වායාමයේ කියනකොට බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන්නේ අනුප්පන්නානම් කුසලානම් ධම්මානම් අනුපාදාය උප්පන්නානම් කුසලානම් ධම්මානම් පහනාය චන්දං ජනීති වායම තේ විරියන්නාරක තේ චිත්තම් පංගන්නා තේ පදාති නූපන් අකුසල ධර්ම නූපල දීම උපදවා ගන්න තුරු ඉන්ද්‍ර උත්සාහ කරනවා කියන්නේ උපන් කුස අකුසල ධර්ම ප්‍රහාණය කිරීමට උත්සාහ ගන්නවා සම්මා වායාම යන. ඔබේ අනිත් පැත්ත කුසල පැත්ත. අනුප්පන්නාන කුසලාන ධම්මාන උපාදාය සංඥානේති වායමති විරයන්නාට දෙදෙස්සම් සංගන්නා සදාති එක නූපං කුසල ධර්ම ඉපදිවීමට උත්සාහ ගන්න ඕන උප්පන්නාන කුසලාන ධම්මාන තේත්‍ය සම්මෝසාදී යෝභාවය වේකුල්ලාය භාවනායි පාරිපූර්ණ්‍යා සම්බන්ධනේ දිවාන් ක්‍රියානාර්ථ සම්බන්ධන පදහති. උපන් කුසල ධර්ම තව තවත් දියුණු කර ගන්න උත්සාහය. ඒ කියන්නේ පුළුවන් තරම් අකුසලෙන් ඈත් ජීවිතේ. මේ දක්වා ඇති ඇති අකුසල නොකර ඉන්න අන මේ දක්වා ඇති නොකුවි ඇති අකුසල කර්ම ආයි ඉදිරියේ ඇති නොකරගෙන ඉන්න උත්සාහ ගන්නවා. අකුසලෙන් ඈත් ජීවිතේ කුසල් පුළුවන් තරම් සම්පාදනය කළ යුතුයි. මේක අපේ බුදුහාමුදුරුවෝ විතරක් නෙවෙයි ලෝකේ අන්තා බුදුරු මේ දක්වා පහළ වුණා සෑම බුදුරෙක්ම කියන කතාවක් අනාගතයේ පහළ වෙන සෑම බුදුරෙක්ම ප්‍රකාශ කරනු ලබන කතාවක්. සම්බපාපස්සා කරන කුසලස්සක සම්බලා. සියලුම අකුසලයන්ගෙන් ඈත් වීමත් කුසල් පුළුවන් තරම් උපදවා ගැනීමත් සටිත් පරියෝදපණං තමන්ගේ සිත දමණය කිරීම ඒ සම්බුද්ධාන ශාසනං ඒකයි බුදුරණුගේ අනුශාසනය. ඒක නිසා කලින් කියපු විදිහට තමන්ගේ සිත දමණය කරගන්නට පුළුවන් වෙනවා. අර සම්මා වාචා කම්මන්ත ආදී දේවල් කරාට පස්සේ මේ කියපු සම්මා වායාමයේ ඇතිවිය යුතුයි. එතකොට නූපං කුසල ධර්ම මේ ආයේ කොච්චරනම් තියෙනවා. භාවනා පැත්තෙන් කතා කරොත් කියන්නේ සතිය දියුණු වෙලා නැහැ සමාධිය දියුණු වෙලා නැහැ පළවෙනි ධ්‍යානෙ දන්නේ නැහැ දෙක තුන හතර ගැන කතා කරන්න දෙයක්වත් නැහැ අරූපාද ධ්‍යාන දන්නේ නැහැ විදර්ශනා ඥානයක් දන්නේ නැහැ අනිත්‍ය දන්නේ නැහැ දුක දන්නේ නැහැ අනාත්මය දන්නේ නැහැ චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ ලෝවාන් මේකේ සතරදාගාම මේකේ අනාගාම මේකේ රාහත් පළවෙනි මේකේ කියලා ඒව දන්නේ නැහැ මොනවද දන්නේ ඒව ඔක්කොම රූපං කුසල දන්නේ ඔය එකක්වත් උපදවා ගැනීම උත්සාහ ගන්න නැති ඉන්න කෙනෙකුට නිකම්ම ඉදී ඇවිල්ලා අපි ළඟට පහළේ කියලා හිතනවාද උදාහරණ. අපි මේ දක්වා අපිටම අනිත්‍ය ගැන අවබෝධයක් ලැබලා නැහැ. අනාත්මය ගැන අවබෝධයක් ලැබලා නැහැ. විදර්ශනා ඥාන ගැන අවබෝධයක් මෙයා ලැබලා නැහැ. නූපම් කුසලද. මේ ඇයි නිකම් ওই පැත්තේ ඉඳලා කාලා බීලා ඔය පුදින පස්සෙන් නැගිටින අය කනවා බොනවා අය පුදිනවා. ඉතින් ඕක කර කර හිටපුවාම ඉබේම ඇවිල්ලා මෙයාගේ හිත තුළව පහළ වෙයි කියලා මෙයා කල්පනා කරනවා. නැත්නම් දෙවියෙක් බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා කියලා පොයි කියලා හිතනවා. තමම්ම උත්සාහ කළ යුතුයි. මේ කිච්චනා තප්පං අක්ඛාතරු තථාගතා. ඔබලා ඔබලා විසින්ම උත්සාහ ගත යුතුයි. බුදුරුයි බුද්ධ ශ්‍රාවකයෝරුයි කියන දේ විතරයි කරන්නේ. මාර්ගය පෙන්වා දීම පමණයි කරන්නේ. වෙන දෙයක් කරන්න බෑ. අපිට කරන්න පුළුවන් දේ තමයි අපි මේ කරන්නේ. මේ ඇයි දැනගන්න ඕනේ අපට. නැත්නම් ඉතින් ආගදාලා ගෙදර ගිහිල්ලා ඔය ඉතින් සංසාරයෙන් සංසාරයට ගිහිලා සසර දුක විඳින්න. මට ප්‍රශ්න නැහැ. ඔයගොල්ලෝ සංසාර දුක් විඳින්නේ. ඔයගොල්ලෝ නැත්නම් ඉති ප්‍රශ්නේ තියෙන්නේ. ඔය මොකද මේ ධර්ම දිනු පෙරපත් දෙකියාත්වය. එතකොට සම්මා වායාමේදී නූපම් කුසල ධර්ම උපදවා ගන්න ඊළඟ කර්ම තමයි සම්මා සති. යහපත් සීය මේ යහපත් සීය කියන බොහෝ අවස්ථාවලදී බුදුහාමුදුරුවෝ කර්මාන්තකේ සම්මාසති කියලා මොකක්දමාන සම්මාසති කියලා විතර කරනකොට කියන්නේ ඉද පික්කේ වික්කෝ කායකයන් පස්සේ විද්‍යාත අප සම්පජාන සතිමාවිනේ ලෝකේ අවිජ්ජාතෝන්නස්සං වේදනාස වේදනාන් පස්සේ විරති චිත්තේ චිත්තාන් පස්සේ විරති ධම්මේසු ධම්මාන් පස්සේ විරති ආතප සම්පජාන සතිමාවිනේ ලෝකේ අවිජ්ජාතෝන්නස්සං පිටි කරලා මේ දේශනාව ඉදිරිපත් එතකොට කායાનුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානයන් වැඩිමමයි සම්මා සතිය කියන්නේ. ඉතින් මේක මේගොල්ලන්ට මේවා විසුණු දේශනාවකින් කියන්නවත් බෑ. ඒකට සමහරට තේරෙන්නේ නැහැ කරන්නේ. ඒක නිසා මං කියන සම්මා සතිය කියන ප්‍රබඳ පොඩි ඉඩයක්. ඒක සම්මා සතිය නෙමෙයි කායානුපස්සනාවේ අර සති සම්පජන්ණය දිනු කර ගැනීම සඳහා කරන්න තියෙන දෙයක්. සීයෙන් යුතුව වැඩ කරන්න දවසකට පැය භාගයක්වත් උදව් කරනවා. දැන් උදේ නැගිටින් නැගිට්ටාට පස්සේ කල්පනා කරන මේ පැය භාගය ඇතුළත මං කරන හැට ඔක්කොම සීයෙන් කරනවා. යනකොට බාත් රූම් එකට යනවනම් යනවා යනවා කියලා. දැක්ක ගන්නවනම් හරිනවා හරිනවා කියලා හරිනවා. අපි යන ධර්මඥාන කියන ධර්මඥාන මදිනවා කියන මදිනවා. මූණ සෝදනවා කියන සෝදනවා සෝදනවා කියන සෝදන. ඔළුව කියනවා කියන උන්ට කියනවා කියනවා කියනවා කියලා කියන. ඇඳුම් මදිනවා මදිනවා කරන්නේ යම් දෙයක්ද ඒ දේ ගැන සිහියෙන් යුතුව ටික ටික ටික ටික කරන්නට බලන්න. පුරුදුයි. එකපාරට මේවා කරන්නට අද පටන් ගත්තාම ඇතුළතදී එනකොට පැය භාගයක් කරන්න නම් කියන්නේ සමහර විනාඩි පහක් කරලා ඔක්කොම හිත ගිහිල්ලා වෙන්නේ ආවා. ඒක නිසා ටික ටික ටික ටික පුරුදු කරන්න ඕන. සම්මා සතිය දියුණු කරගන්න ඕන. ඒ සම්මා සතිය දියුණු කරගත්තේ නැති කෙනෙක් ඉන්නවා නම් ඔහුට නිවන් යන්න මොනම හේතුවකින්වත් දෙකක්. මේ භවයේ දියුණු කරන්නට ඕන නැත්නම් අතීත භවවල දියුණු කරලා තියෙන්න ඕන. හිතන්න දෙපා මේ අය ප්‍රාර්ථනා කරන මෛත්‍රී බුදුන් දැක නිවන් දැක ලැබේවට මෛත්‍රී බුදුන් අම්බරව ඔයගොල්ලෝ මෙහෙකයි කියන සම්පින්නනවා. ඒ ඒ ඒ වචන දෙන්නේ. ආරතන් මාගේ ගුණධර්ම දිනු කරලා නැහැ. ඒක නිසා මේවා දියුණු කරලා පුරුදු කරලා පුහුණු කරලා භාවිතා කරලා ප්‍රගුණ කරලා ඉපෙන්නට ඕන. ඒක නිසා සිහියෙන් යුතුව ටික ටික ටික ටික වැඩ කරන්න ඕන මේ සංසාර දුකෙන් මිදෙන්න මම මේක කළ යුතු අංගයක් කියලා ඒකට ගරුත්වයක් ඇතුව සැලකිල්ලක් ඇතුව ඒ අවබෝධය ඇති කරගන්න. මේවා සුත්තුවට ආවට දේවට ආවට කියන ගණන් ගන්න දෙපා. සම්මාසතිය කියන එක මම දිනු කරගත යුතු අංගයක්. මේක දිනු කරගන්න නැතුව මට දිනන යන්නට බෑ. ඒ නිසා මම මේක දිනු කරගත යුතුමයි. කියන අවබෝධය ඇති කරගෙන ටික ටික ටික ටික හරි ලෝක සෝකම්පණය කරන ටික ටික ටික ටික හරි දිනු කරා. කලයක් කල්පනා කරනවා නම් වතුර බින්දුවක් වැඩෙනකොට අනේ මට වැඩක් නැහැ මේ වතුර බින්දුවේ මම්මා විශාල කලක කියන්නේ මේකෙන් ඇති වැඩක්. බින්දු බින්දෝ නිපාතේන උදකුම් හෝ කුපුරේ. බින්දුව බින්දුව වැටිලා හරි කවදා හරි දවසක ඵලයේ තියෙනවා. එහෙම හිතුවා හොඳයි. ඒක නිසා මෙසුරුවෙන් සලකන්න එපා. විනාඩි 5ක් නම් කරන්න පුළුවන් පහ හරි කරන්න. තමන්ගේ විමුක්තිය, තමන්ගේ නිවන, තමන්ගේ සංසාර විමුක්තිය, සතර දුකෙන් මිදීම සඳහා. ඒක කරේ. සම්මාසත් නේද? ඊට පස්සේ සම්මා සමාධිය. අර ජීවිතයේ එකතු කරගත්තේ අංග හතර එකතු කරගෙන සීයෙන් නිතුව ටික ටික වැඩ කරන්න කියප එක මේ දක්වාගේ මහ දෙයක් නෙවෙයි. කියන්නේ යහපත් සංකල්පනා යහපත් වචන ඒ කලින් කරන වැඩ වලින් ඈතිවම වැඩ දෙවි යහපත් ආජීවෝක ජීවිත දෙකට කරනවා. ඊළඟට පුළුවන් තරම් අකුසලින් ඈත් වෙන්න කුසල් දියුණු කරනවා. ඒ දක්වා කිව්වේ එහෙමයි. සම්මා සතිය සීයෙන් නිතුව වැඩ ඕක කරාට නිවන් ලැබෙන්නේ නැහැ. සම්මා සමාධිය කියන සිතේ ඉන්න භාවයේ සම්මා සමාධිය දිනු කර ගන්නට නම් භාවනාවක් කළ යුතුමයි. ඒකෙම නැතුව සම්මා සමාධිය දිනු ගන්න. ඒක නිසා ටිකක් පරිමන් කණින් කියන විශේෂ සත්‍ය සුපත්‍යතාවය. ඒකවත් ටිකක්. ටිකක් වෙලා විනාඩි 5ක් මම නිදුක් වෙම්මා නිරෝගී මා සුවපත් වෙම්මා මාසේන සීලෝක සත්‍යෝ නිදුක් වෙත්තා නිරෝගී වෙත්තා සීලෝක සත්‍යෝ සුවපත් වෙත්තා සුවපත් මේ විදිහටවත් අඩු වශයෙන් දවසට විනාඩි 5 10 15ක් වගේ සුළු කාලයක් හරි වෙන් කරගෙන මෛත්‍රී භාවනාවත් අඩු වශයෙන් කරන් ටිකක් හරි සිතේ සමාධිය දිනු කර ගැනීම සඳහා ඔයා හිතනවා ඇති අපිට කොහෙද කාලේ තියෙන දරුවන්ගේ වැඩ තියෙනවා තමන්ගේ වැඩ තියෙනවා අර වැඩ තියෙනවා මේ වැඩ තියෙනවා මේ අය දැහැව ඛණ්ඩ වෙලාවක් තියෙනවා කියලා අපෝ ඒකට වෙලාවක් නිදා ගන්න වෙලාවක් තියෙනවා ඒකට වෙලාවක් නාන්න වෙලාවක් තියෙනවා ඒකටත් වෙලාවක් ටෙලිවිෂන් බල බල ටෙලිවිෂන් ළඟ ඉඳ වෙලා තියෙනවා ඒකටත් වෙලා තියෙනවා. ඕපාදූප කතා කර කර ඉන්නේ ඒකටත් වෙලා තියෙනවා. මේ නිවන් යන භාවනා කරනකොට ආපෝ අපිට වෙලා. මේ අය හිතනවා සමහර විට අපි තරුණයි නැත්තම් අපි මේ ළමා කාලේ අපි මොයසට ගියාට පස්සේ මේවා කරමු. දැන් තියෙන්නේ මේවා තරුණයි නෙවෙයි ඕවා වයසට අන්නේ අයට මේවා තියෙන්නේ. මේ දැක්විලා කියන්න පුළුවන් ද වයසට නම් ජීවත් වෙන්නේ. කවද වෙලෙදි කියලා නේද? අජීව පිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණසේ හිත මරණය සිදුවේද කියලා කවුද දන්නේ ඒක නිසා අත අත උත්සාහ කරපල්ලා ඒ බුද්ධ වචනේ සිංහල අදහස අජීව පිච්ඡං ආතප්පං අදහද උත්සාහ කරපල්ලා අනිත් පැයෙන් මම දන්න බොහෝ දෙනෙක් ඉන්නවා මේ ළඟදී සිගරේට් කියන වයස 81 79ක් වයස මම භාවනා ගැන කතා කරනකොට ඔය තමයි අම්පරණය කරන්නේ දැන් මගේ දරුවන්ගේ ළමයි ඇවිල්ලා ඒ ළමයින් බල බලා ඉඳපෑ මට ඉතින් ගෙදරින් හෙල්ලෙන්නවත් බැහැ මොන භාවනාවක් ඉස්සරලා කල්පනා කළා ඉතින් මම ටිකක් වයසට ගියාම දරුවන්ගේ දීක දීලා ඔක්කොම කරාට පස්සේ භාවනා කරන්න. දැන් දරුවන් දරුවන් පිට ඇවිල්ලා ඒගොල්ලෝ නිසා දැන් භාවනා කරලා දැන් දැන් වයසත් 79 තවම භාවනාවක්. නිකන් ඉතලම. ටික ටික දවසකට විනාඩි 10 10 කළොත් එහෙම අවුරුද්දකට 3650ක් විනාඩි. අපි ඔකට 3600 කිව්වොත් 50 කපලදා පැය 60ක්. අවුරුදු 10ක් ගියාම පැය 600ක් භාවනා කරලා වෙනවා. නිකම්ම හිත මොකක්ද? පිරිස්වා සම්මා සමාධිය දිනු කරගත්තා. ඒකෙනුත් නෙවෙයි නිවන් ලැබෙන්නේ. එහෙනම් මොකද නිවන්? සම්මා දිට්ඨිය තුළින් යහපත් දැකීමකනේ. පතමාජිකේ සම්මා දිට්ඨිය යම් කෝපිතේ දුක්ඛේ ඥානන්ත සම්දේ ඥානන්ත නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමී පටිපදා ඥානං අයමුච්චිදේකේ සම්මා දිට්ඨිය. බොහෝ විට සම්මා දිට්ඨිය විතරනම් පාඩක අපි ඉස්පස්සේ. චතුරාර්ය සත්‍ය ගැන දැනීමටයි සම්මා දිට්ඨිය. මම දැන් මේ යාඥාවේ චතුරාර්ය සත්‍යය. ඕක පිළිබඳ සත්‍ය අවබෝධයක් තියෙනවා නම් ඕකටයි සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨියෙන් තමයි ඇත්ත ඇතිශතියෙන් දකින්. යමක ඇත්ත නියම தත්ත්වයේ නියම ආකාරයෙන් දකින්. දැන් මේ භාවනා දිනුවයට නිදිනුවයට දෙගොල්ලන්ට කියන්නේ දිනුවය පමණක් මේ ටික කරන්න අනිත් අය නිකන් ආගෙනවා තියෙන්නේ. මෙන්න මොනවා කරන්නේ බැරි. මේ සම්මාදිට්ඨියෙන් තමයි Tamange ඇඟයි සිතයි අරකට පස්සේ මේක නාම රූප දෙකක් කියලා දැක්කේ. මේ නාමයේ සිත මේ ඇඟ රූපේ. නාමයේ වෙනම දෙයක්, රූපයේ වෙනම දෙයක්. ඒකට කියන්නේ සම්මාදිට්ඨිය. මේ දෙකම අනිත්‍යයි නැතිලා යන මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි මේ දෙකම පැතිරෙවිස්. සිත. ඒක කොහොම සම්මාදිට්ඨිය නිස්භාවයට පත් වෙනවා නිස්භාවය විසිකරන සිත. නැත්නම් මේ සම්මාදිට්ඨියම තමයි පංචස් මේ ඇඟයි සිතයි ඇඟයි සාසිත පංචස්කන්ධ වශයෙන් දකින්නේ බුදුවල් පහ. මේක තමයි රූපස්කන්ධය ඇඟ. මේ වේදනාස්කන්ධය මේ සංඥාස්කන්ධය මේ සංස්කාරස්කන්ධය මේ විඥානස්කන්ධය මේවා ඔක්කොම අනිත්‍යයි. මේ රූපයත් අනිත්‍යයි සිතත් අනිත්‍යයි. ඒ ඔක්කොම දුක් ඒ ඔක්කොම මම නෙවෙයි මගේ නෙවෙයි මේකත් සතහා කරනවා කියලා අතහරින්න පුළුවන්කම ලැබෙන්නේ ඒක සම්මාදිටිය. මම මේ සම්මාදිටිය ගැන වචන දෙකක් මේ කතා කරන්න පාවිච්චි කරලා ටිකක් බලන්න යන්තම් නැත්නම් මේවා ධාතු වශයෙන් Taman ගැඟගත්තොත් පඨවි ධාතු ගොඩක් ආපෝ ධාතු ගොඩක් තීජෝ ධාතු ගොඩක් වායු ධාතු ගොඩක් ආකාශ ධාතු. සිතගත්තු විඥාන ධාතු. එක්කම අනිත්‍ය වූ සංස්කාර සංස්කාර ගැන හිතෙන් හටගත් දේ. ඔක්කොම අනිත්‍යයි මේ එකක්වත් මම හෝ මගේ නෙවෙයි මේ ඔක්කොම දුක්ඛ සත්‍ය මේ ඔක්කොම අත්තරයි. මේවා කරන්නේ සම්මාදිතේ. නැත්නම් ඇහැට රූප පින්න විවිධ සිතිවිලි ඇතිගෙන ඇතිගෙන යන අපරිණතක් සංපස්සාතනේ කියන්නේ. කනට ශබ්ද හැල සිටිවිලි ඇතිගෙන ඇතිගෙන යනවා ඒකට කියනවා අසොත් සම්පස්සායනයි නාසයට ගඳ සුවඳ ඇවිල්ලා සිටිවිලි ගැනීමක් දිවට රස ඇවිල්ලා සිටිවිලි ගැනීමක් මනසට විවිධ අරමුණු ඇවිල්ලා සිටිවිලි ගැනීම, කයට විවිධ දේවල් ස්පර්ශ ඇවිල්ලා සිටිවිලි ගැනීමක් සිදු වෙනවා. මේවට කියන්නේ චතුස්සායතන. මේ ඇහැයි ඇහැ පිළිබඳ සිතේදී වෙනම ගොඩක් කනයි ඒවා පන්වද සිතේදී තවත් ගොඩක් නාසයයි නාසය හා බන්ධ සිතේදී තවත් කොටසක් දිවයි ඒ හා සම්බන්ධ සිතේදී තව කොටසක් කයයි කය හා සම්බන්ධ සිතේදී තව කොටසක් මනසයි මනස හා සම්බන්ධ සිතේදී තව කොටසක් මේ කයම කය පැත්තට ගියොත් මොනවද ඉතිරෙන්නේ ඔක්කොම අනිත්‍යයි ඔක්කොම නිර්දය යනවා ඔක්කොම කිස් ඒ කිස් භාවයක් කිස් මොකද මම නෙවෙයි මගේ නෙවෙයි අත්‍යන්තයි මේ වගේ දේවල් කියන ගොඩාක් සම්මාදිටයෙන් දකින්නේව කරන නිවන් යන්නට අවශ්‍ය දේවල් මේක චතුරාර්ය සත්‍ය දකින්නේ මේකෙන් සම්මාදිටයෙන් අනිත්‍ය දුක්ඛයි අනාත්මයි කියලා දකින්නේ සම්මාදිටයෙන් හේතුඵල වශයෙන් මේ මේ හේතු මේ මේ ඵල කියලා දකින්නේ සම්මාදිටය තුනේ ඒ වගේම තමයි මේ පංචස්කන්ධ මේ ආයතන මේ ධාතු මේ ස්කන්ධාදී විවිධාකාරයෙන් දකින්නෙත් සම්මාදිට්ඨිය තුළින් මේ සම්මාදිට්ඨිය ඇති කරගන්නේ නැතුව සම්මාදිට්ඨිය ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්නේ නැතුව කිසිදාක කිසිවෙකුට නිවන් යන්නට බැහැ සම්මාදිට්ඨියෙන්මයි නිවන් අත්දකින්නේ එතකොට මේ නිකම් පොරුවට ප්‍රාර්ථනා කරනවා එක එක කුසල් කරලා නිවන්සුව ලැබේවා. එහෙම කරන්නට එපා කියන්නේ එහෙම කරන්න. ඒක කළ යුතුයි. නමුත් නිවන් ලැබෙයි කියලා හිතනද එහෙම කරන්නේ? එම නිසා මේ විදිහට පිළිපැද්දොත් එන මේ අයට අවදා වූ දවසක නිවන සංසන්න ප්‍රමුඛදී. මේ දක්වා කියපෝ කරුණ වල ධම්ම කරුණ වල සාරාංශය දැන් අපි ඉදිරිපත් කරමු. එතකොට ඒ සාරාංශය අහලා නිවෙස් වලට ගියාට පසු මේ හාමුදුරුව මේකයි කිව්වේ මේකයි කිව්වේ කියලා තමන්ම නැවත මෙනෙහි කරන්න. නැත්නම් මේවා අමතක වෙනවා. දහසකට හරි මෙනෙහි කරන්න. මොනවද කියන්නේ මම? බාලයන්ට මෝඩයන්ට සංසාරේ දිගයි. ඕකයි ධර්ම කාරණා. ඕකට උපමා දෙකක් කිව්වා. මහන්සියලා ඇවිදින පුද්ගලයාට යොදුන දිගයි, නින්දයන් පුද්ගලයාට රාත්‍රිය දිගයි. ඒ වගේ මෝඩයන්ට ධර්මයේ දන්නේ නැති බාලයන්ට සංස්කාරයේ ඉඳලා මොනවද ධර්මයේ දන්නේ නැහැ කියන එකෙන් අපි කතා කරලා එක කරුණක් අපි ප්‍රකාශ කරලා චතුරාර්ය සත්‍ය ධර්මයේ තමන්ම ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකන්න ඕනේ. පොත්වල කරුණු දන්නකම නෙවෙයි, ජීවිතේම කටපාඩම් කරගෙන සිටීම නෙවෙයි කියන කාරණාව අපි කියනවා. එතකොට චතුරාර්ය සත්‍යයෙන් දුක්ඛ සත්‍යය Taman දැකලා නැහැ මේ දක්වා ඒක නිසා දුක්ඛ සත්‍යය තේරුම් ගත යුතුයි කියන කාරණාව පෙන්වන්න කියලා. අතීත සංසාරයේ කොච්චර දුක් විඳනවද දැන් කොච්චර දුක් විඳිනවද අනාගතේ මේ ජීවිතේ කොච්චර දුක් විඳින්න වෙනවද මැරිලා ගිහිල්ලා ඉතින් කොච්චර දුක් විඳින්න වෙයිද ඔන්න ඔෆිසලම් කිය දුක ඇතිවීමේ හේතුව මේ ආශාවෙන් බඩදෙල කටයුතු කිරීම නිසාම දුක ඇති වෙනවා කියන කාරණාව තියෙනවා දුක්ඛ නිරෝධයේ නිවන් දන්නේ තියාට කවදාවත් සංසාරේ කෙටි වෙන්නේ නැහැ ඒක ඔප්පු කරන්න තමයි සෝවාන් වෙච්ච කෙනෙක් හතර උපදින්නේ. ඒකෝට එයාගේ න්‍යාය සංසාරේ කොන්න දිග වෙන්නේ කියලා කරුණු කියන්නේ. ඊට පස්සේ ගියේ දුක්ඛ නිරෝධ ගාමී පටිපදාන සති. ඒකට ටිකක් වැඩි අවධානය යොමු කළා. මේ ඇයිට අවශ්‍ය ඒකයි කියන හැඟීම ඇති වුණු නිසා. දැන් දුක්ඛ නිරෝධ ගාමී පටිපදාන සති කියන්නේ ආර්යසත්‍ය මාර්ගය. ඒකේ අංග 8ක් තියෙනවා. ඒකෙන් ජීවිතයට එකතු කරගන්න කිව්වම් හතරස් සම්මා සංකල්පය අපසංකල්පනවා සම්මා වාචා යහපත් වචන සම්මා කම්මන්ත කයින් කරන වැඩවලින් ඈත් වීම සම්මා ආජීවයේ නිවැරදි දිවි පැවතුම නිවැරදි දිවි පැවතුම ඒක ඇති කරගෙන පුළුවන් තරම් කුසල් කරන්නට අකුසලින් ඈත් වෙන්නට සම්මා වායාමයේ සඳහා අපි කතා කළා සාමාන්‍ය ලෝක සත්‍යයට කියන ආකාරය භාවනා කරන කියන ආකාරය නේ සම්මා සතිය ටිකක් කරි සීහියෙන් වැඩ කරන්න පුරුදු වෙන්න සම්මා සමාධි මෛත්‍රී භාවනාව ටිකක් හරි කරන්න. අර කියපු අංගහද ජීවිතයට එකතු කරන ටිකක් හරි සීයෙන් වැඩ කරලා මෛත්‍රී භාවනාව ටිකක් කරන්න. පුළුවන් තරම් කුසල කරන අපසලින් වලකින්. සම්මා දිට්ඨිය යහපත් දැකීම ඇති කරගන්න ප්‍රඥාව දෙන්නට ඕන. ඒ සඳහා සම්මා සමාධියක් අවශ්‍යයි. නුවණ තියන අය ඇසුරු කරන්නට ඕන. ඒ සඳහා අවශ්‍ය පොත්පත් ආදී කියවන්න ඕන, එවැනි ධර්ම දේශනා අහන්න ඕන. එවැනි දේවල් කිරීමෙන් තමයි සම්මාදිට්ඨිය පිළිබඳ හැඟීමක් ඇතිවන්නේ. ඒ හැඟීම තමන්ගේම අවබෝධයක් බවට පත් වෙලා භාවනා තුළින් අත්දැකීමෙන් තමයි කෙනෙකුට නිවන ලැබෙන්නේ. ඒකයි මේ දක්වා කියපු කාරණාවක කෙටි සාරාංශය. මේ ධර්ම කරුණ ඇසීමේ ප්‍රසෝසාන්ති තුළින් මේ අයට කවදා හෝ දවසකදී මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන නිවනින්ම සම්පූර්ණ වාසනාව ශක්තිය උදා වේවා කියලා අපි ආශිර්වාද කරන්න මෙම දේශනාව මෙතනින් නිම කරනවා. හොඳයි අපි මේ පුස්තකන්නේ කලේ මේ ගියත් පින්දෙත් පැමිණීම සඳහා මෙතන නම් ගන්න අරවම දුක් නැහැ ඒ සිහිපත් කරන්න මේ අප විසින් මේ දක්වා කරන ලද මේ මොකද විශේෂයෙන් පංචශීල පරිභා ආරක්ෂා කරලා කියලා හිතනවා මේ දක්වා ඒ පංචශීල පරිභා ආරක්ෂා කිරීම කුසලය මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ කුසලය තමයි මේකේ ඥාති සම්මෝදන් තුන ඒ ඥාති මිත්‍රාගේ මේ පින් අනුමෝදන් වෙත්වා මේ පින් අනුමෝදන් වීමේ යම් දෙකින් දුකටපත් විය සම්බුදින්ක් මිදෙත්වා ඒ වගේ මේ ඇගේ සතු සම්පත් ලබන කොටසක් නම් ඒ ඒ ඇයට තව තවත් සතු සම්පත් දිනුනේ දිනුනට පත්තර ගැනීමට මේ කුසල හේතු වාසනා වේවා ඒ ඇයටත් අපිට සේම කවදා හෝ දවස් වෙනුවෙන් සංසීමේ මේ කුසල ශක්තිය එකසේම හේතු වේවා වේවා වාසනාව වේවා කියලා සාදුකාරී දෙන්න මේක බාහිර සම්ප්‍රදායක වශයෙන් බින්දීම සඳහා ඉදන් මේ ඥාති දන්වත කියන පාඩයක් කියලා දෙන්නේ. ඉදන් මේ ඥාති දන්වත සුතාම් ඥාතෝ ඉදන් මේ ඥාති මේ ඥාති දෙවියන් ආදීකත් දෙන්නේ ආකාශත්හාට කියන පාඩේ කියන ආකාශත්හාය කොමණ්ඩාලේ වාණාගාමේ ඉතා කුඤ්ඤන්තනම සාධාරණ සංසස්න ආපාසතාරි දුම්මඨා දේවානාමයි සාධාරණ මොදිතවදන සංසස්න ආපාසතාරි දුම්මඨා දේවානාමයි පුඤ්ඤන්තං මොදිතවදන සංසම් පරන්ති එතවකාශයෙන් පාඩෙන් දැන් කියන්නේ එතවකාශයෙන් දැන් ප්‍රාර්ථනා කරන්නේ කුසල සත්‍ය තුළින් බාලයන්ගේ මෝඩයන්ගේ ආශ්‍රයක් නොලැබේවා නානවන්ත නුවණ කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය ලැබේවා කියන ඒ අදහස ඇතුව ඒ ප්‍රාර්ථනා කරන්නේ ඥාතිය කම්මේ මේ පෙර සීලොම් සලවර සත්‍ය සීලෝ මාත්‍රයන් සේකලම ආයුන සත්‍යයට වාසනා ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතුව ඉතින් මේ පුණ්‍යම් ආශාවක් ලැබවන්න සම්බුද්ධ හොඳයි මේක සියලුම සර්ව සත්‍ය මිනේ ගෙල්ලේ අපදසර සේවා පරිලේ අපදසත් සේවා නිවනේ සැනසීමට මේ කුසල හේතු උපනිශ්‍රේ වේවා ඒවාදින ශේෂ ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තියේ විතතෝ නිබ්බාන සම්පත්තේ ඉන්නාතේ සමිඤ්ඤතෝ සම්පතේ වාස්මේ ඥානයේ සම්පතේ